අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අත්ත භාව පටිලාභාම් පාං භික්ඛවේ දුවිදේන වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි තී කෞරණීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සේවිතබ්බ සේවිතබ්බ සූත්‍රය අපි සරුවච්චන් වහන්සේ දේශනා කරන පාඩයක් පාඩයක් පාසා විතර ගමන් කරමින් අපි ඊයේ සාකච්ඡා කරා ditthිපටිලාභාම් පහන් කියලා ditthිපටිලාභේ මහණෙනි මම දෙකක් කොට වදාරනවා සේවනයේ කළ යුතු සහ සේවනයේ නොකළ යුතු කියලා. අද සරුවච්චන්සේ පෙන්වන්න හදන්නේ අත්ත්භාව පටිලාභාම් පහම් භික්කවේ දුවිදේන වදාමි. අත්ත්භාව පටිලාභය දෙකක් කොට වදාරනවා. සේවිතබ්බ නැත්නම් සේවනයේ කළ යුතු සහ සේවනයේ නොකළ යුතු කියලා. එතකොට මෙතනදී ආත්ම භාවයක් ලැබීම අපිට මේක සේවනය කරන්න එකයි නොකරන්න එකයි කියලා අපිට මේ අවස්ථාවක් ලැබෙනවද? එහෙම නැත්නම් මේ අපිට ලැබිලා තියෙන මේ එකම ආත්ම භාවය මරණින් මත්තේ ඊගාවාත්මේ ලැබෙන එකද මේ කතා කරන්න කියන එක අටුවාවේ එච්චර හොඳ විස්තරයක් පෙන්නන්නේ නැහැ. වැඩි විස්තර සඳහා මම පිකු බෝධි ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි පොත බැලුවා. ඒකෙත් කියලා තියෙනවා මේ අපරිණිත්‍ිත භාවය අකුසල අකුසල ධම්මා කියන වචන මේ සූත්‍රෙ පමණමයි හම්බෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ අටුවාව දීලා තියෙන විග්‍රහයේදී අටුවච්චර පැහැදිලි විග්‍රහයක් දෙන්නේ සේවනයේ කළ යුතු අත්පටිලාභේ සහ සේවනයේ නොකළ යුතු අත්පටිලාභේ කියනකොට සඳහන් කරනවා පෘථජ්ජනත්ත පටිලාභේ තේවනේ නොකල යුත්තක් විදියට සඳහන් කරලා තිනවා අරහත් භාවය නැත්තම් සම්පූර්ණ නිවන් දැකීම සේවනය කළ යුතු අත්පටලාභයක් විදියට පෙන්වලා තිනවා ඒක හරි අපහසු තැනකට ගිහිලාපත් කරන ප්‍රකාශය ඒක ලටුවාවම තර්කයක් එහෙම නැත්නම් අතරමැද අවස්ථාවල් සඳහන් කරනවා සෝවාන් මාර්ග ඥානෙ ලැබීම, සකදාගාමි මාර්ග ඥානෙ ලැබීම, අනාගාමි මාර්ග ලැබීම ඥානෙ දක්වම තාම කෙලෙස් ඉවර වෙලා නැහැ. එයිසයි හැම අවස්ථාවක්ම එතකොට සේවනයේ නොකල යුතු අත්පටිලාභ එකම සේවනයේ කල යුතු කටහොදලා හොඳයි කියන්න පුළුවන් අත්පටිලාභය තමයි ආර්යත් මාර්ගඵල අවස්ථාව. ඉතින් ඒක තමයි අටුවා පෙන්වන්නේ. එතෙන් අපිට අපි මෙතෙක් කරගෙන ගිය විග්‍රහ ක්‍රමය එතකොට කරගෙන යන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ විස්තරය දෙන වෙලාවේදී සබ්භ්‍යාපජ්ජං බන්ති අත්බව පටලාභං කියලා තියෙනවා. ව්‍යාබාධ සහිත ආත්පටලාභයක් ඒක වුණොත් කෙලෙස් අපරිණිතිත භාවය අකුසල ධම්මා අපරිණිතිත භාවය අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායන්ති යම් වෙලාවට මේ දුක් සහිත එහෙම නැත්නම් ව්‍යාබාධ සහිත මේ අත්පටිලාභේ ලැබුණොත් අකුසල ධර්ම වැඩෙනවා කුසල ධර්ම වඩා ගන්න අමාරු වෙනවා. ඒ වෙනුවට අභ්‍යාපජ්‍ය අත්පටිලාභයක් ලැබුණොත් කුසල ධර්ම වැඩෙනවා අකුසල ධර්ම නැති වෙනවා. ඒක අටුවාචාර්ය වංශලා පෙන්නන්නේ රහත් වුණාට පස්සේ ආය අකුසල වැඩෙන්නේ කුසල වැඩෙනවා කියනවා. ඉතින් ඒක පිළිබඳව විග්‍රහ කටයුතු බවයි මගේ පුද්ගලික අදහස. ඒ නිසා මේ தත්වයට පොට්ටපාද සූත්‍රයෙන් අපි ගත්තොත් සාධක කරගෙන පොට්ටපාද සූත්‍රයේ සරුවචන් වහන්සේ දේශනා කරනවා අත්බාව ප්‍රතිලාභ තුනක්. ඒක ඇත්තටම කතා ශරීරය බැලුවොත් එහෙම ඉස්සල්ලාම පොට්ටපාද පරිබ්‍රාජකය තමයි සරුවචන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ ඉදිරිපත් කරන අවස්ථාවේදී සරුවචන් වහන්සේක ඒ ඉදිරිපත් කරන ස්වරූපේ සහ ඒ ප්‍රයෝජනයේ සලකලා ඒක නිෂ්පභා කරනවා. පස්සේ චිත්තහත් සාරිපුත්ත කියන පොට්ටපාදත් එක්ක එන ගෝලයා ඉදිරිපත් කරන බොහොම ලස්සන විදියකට ඉතින්ද සරුවචන් වහන්සේ ඒක පිළිගන්නවා. ඒක නිසා මෙතනදී මේ ව්‍යාබාධ සහිත අත්පටිලාභයයි ව්‍යාබාධ නැති කියන්නේ කරදර දුක් කන්ට්‍රෝල් නැති අත්පටිලාභයයි කියන මේ දෙක අපිට මේ ජීවිතේ අපේ මන අපේ අනුව තෝරන්න පුළුවන් එකක්ද එහෙම නැත්නම් මේ රහත් වෙනකොට එකක්ද කියන එක මම විස්තර කරන්න හදන්නේ කාගෙත් විචනෝට ලක් වෙන්න ඉඩ තියලා මේක අපේ ජීවිතයේදී යෝග ජීවිතයේදී වෙනස් කරන්න පුළුවන් එකක්. ඒ වෙනස් කරන්න පුළුවන් නිසා අපි දුක් වැඩි එක තෝරන්න නරකයි. දුක් අඩු එක තෝරන්න ඕනේ. ඒකෙදී අපි දවස ගත කරනකොට සිව්පසේ පාවිච්චි කරනකොට බෙහෙත් පිළිකර පාවිච්චි කරනකොට චීවර පින්ඩපාත සේනාසන බෙහෙත්ජ පරික්කාර කියලා අපි බෙහෙත් පාවිච්චි කරනවා ලෙඩක් වෙච්චාම එතකොට සරුවචනාංශ අපට සම්පූර්ණ සතිය නෙවෙයි නං ඉන්නේ ඒ පාවිච්චි කරන බෙහෙත් පාවිච්චි කරන වෙලාවේදී ප්‍රතිවීක්ෂා කරන්න කියලා තියෙනවා පරිසංකාය යෝනසෝ බෙහෙත්ජ පරික්කාරම් පටිසේවාමි යාව දේව උපන්නානම් වෙය්‍යාබාතිකානම් වේදනානම් පටිහංකාය අභ්‍යාපජ්ජ පරමතාය කියලා මේ බෙහෙත් මම පාවිච්චි කරන්නේ යම්තා උපන්නා වූ ව්‍යාබාධයක් අයින් කරන්න. එහෙම නැත්නම් මත්තට ඇති නොවීම පිණිස, කරදර ඇති නොවීම පිණිස අභ්‍යාපජ්ජ පරමතාය කියන වචනේ එතන පාවිච්චි වෙනවා. අපි මේ දේ මේ වෙලාවට පාවිච්චි කරු නැත්නම් මත්තරමට කරදර වෙනවනම් බෙහෙත් වතයෙන් ඒ දෙයක් පාවිච්චි කිරීමට මෙතන ඉඩක් තියලා තියෙනවා. එතකොට අභ්‍යාපජ්ජ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මේ එන්න තියෙන දුක් නැති කිරීම සඳහා අපි පුරුදු පරිදි පත්‍යයන් තියෙනවනේ අපි ළඟ. එක එක ලෙඩ රෝග වලටපත් වෙන්න ඉස්සෙල්ලා ඒ ගොඩ ගොඩ වෙදකම් අත් වෙදකම් පත්‍යයන් කරලා අපි බේර ගන්නවා. අන්න ඒ වගේ එකක් අභ්‍යාපජ්‍ය වීමත් සබ්භ්‍යාපජ්‍ය වීමත් කියන පද දෙක විස්තර කිරීමේදී මේ පදේ අරගෙන ඉදිරියට ගියොත් ඒ චිත්තහත් ධාරිපුත්ත කියන මේ පොට්ටපාදයේ ගෝලයා ඉදිරිපත් කරන අත්පටිලාභ තුන ඉසල පොට්ටපාදයේ ඉදිරිපත් කරන නිසා බුදුරජාණන් වහන්සේමත් ඉදිරිපත් කරනවා ජීවිතයක භාවනා ජීවිතයක අත්පටිලාභ තුනක් දැක ගන්න පුළුවන් එකක් තමයි ඕලාරික අත්පටිලාභය ඕලාරික අත්පටිලාභය කියන එකෙන් අපි අදහස් කරන්නේ පෘථජන පුද්ගලයා කියන්නේ භාවනාවක් ගැන සතියක් ගැන ශික්ෂාවක් ගැන හැඟීමක් නැතුව මේ කාම ගුණයන්හි ජීවත් වෙන පුද්ගලයා මේ රූපී අත්පටිලාභයත් ඉනයාට මේ කය තමයි ආත්මය කියන්නේ. එයින් එහාට මොනක්වත් සලකන්නේ ඒක ධාතු මහා භූතිකයි. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තිනවා. කබලින්කාර ආහාර බක්කෝ. කබලිකොර කන ආහාර කන මේ අත්පටිලාභය තමයි තීරසනුන්ට මිනිස්සයාට කියන්නේ මිනිස්සයා කියලා කියන්නේ මෙතන බණ භාවනා නොකරන සතිය නොවඩන එහෙම නැත්නම් එලඹ සිටි සිහියක් නැති කාමභෝගී පුද්ගලයා රූපේ තමයි බාර ගන්න. එහෙම නැත්නම් රූපප්පමාන කියලා කියනවා. අපි එකිනෙකා ආකර්ෂණය කරන්නේ රූපෙට තමයි. අපි මේ ඇත්ත කියලා කියන්නේ රූපේට තමයි. මේ ඇත්ත මේ තැනැත්ත අතරින් නැත්ත මේ ඇත්ත රූපේ තමයි ගන්නෙ. ඒක තමයි භාෂා විහාරයට ගිහිලා තියෙන. ඒක නිසා ලෝකයා ඕලාරිකත්ත ප්‍රතිලාභය තමයි කතා කරන්නේ. ඉතින් ඒ අත්ත ප්‍රතිලාභය වර්ණගණ්ඩ ਸਰවඥාන්සේ පෙන්වන්නේ චාතු මහ භූතිකයි. මේක පට වියාපෝ තේජෝ වායෝ කියන හතරෙන් හැදිලා තියෙනවා. රූපී කැම කනෝ. ඒ අත්ත ප්‍රතිලාභයේ ඉන්නකම්ම ඒ මුළු අත්ත ප්‍රතිලාභෙම ඉන්ද්‍රිය ප්‍රතිබද්ධයි. ඇහ කන දිව නාසය කය මනී තමයි ගත කරන්නේ. එයාට කවදාකවත් තේරෙන්නේ නැහැ. ඉන් එහාට ගිය ජීවිතයක් ඒක නිසා ආර්ථිකය සැලසුම් කරත් දේශපාලන සැලසුම් කරත් සමාජ දේවල් සැලසුම් කරත් ඔය ඕලාරික අත්පටිලාභයෙන් තමයි ගණන් ගන්න. ඔලු ගෙඩි ගන්න තමයි ගණන් ගන්නෙ. දල ජාතික නිෂ්පාදනය ඒක පුද්ගල ආදායම පුද්ගල කියන වචෙන් වැටෙන රූපේ තමයි. ඉතින් ඒක පවතින තාක්කල් ඒ චිත්තාත් සාරිපුත්ත කියන කවදාකවත් එයාට ඒක යටම යට තියෙන මනෝමය අත්පටිලාභය ගැන හිතන්නවක්වත් සඳහනක්වත් ඇහෙන්නවත් ලැබෙන්නේ නැහැ. ඔයද උදේ ඉඳලා හැන්ද වෙනකම්ම ඉන්නේ මේ ඕලාරික අත්පටිලාභේ පෝෂණය කරනවා. නැකි මගේ අත්පටිලාභේ පෝෂණය නැත අපේ කට්ටියගේ පෝෂණය කරනවා. ඒකට දවසේ පැය 24 මාරි. ඉතින් එහෙම කෙනෙකුට කවදාකවත් ලැබෙන්නේ නැහැ. මින් එහාට ගිය මනුසාත්මයේ තියෙන ගැඹුරක් දැක ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මිකට යන්න වෙලාවක් නැහැ. ආගමානුකූල කටයුත්තක් කරගන්න වෙලාවක් නැහැ. නමුත් යම් වෙලාවක යම් කිසි කෙනෙකුට මේ කාම ගුණයන්ගේ මේ මුළු ජීවිතේම ගත කරන එකේ තියෙන ආධිනව වැටහිලා කාම ගුණයන්ගෙන් වෙන් වෙලා මේ වගේ తాවකාලිකව නැත්නම් ස්වාමීන් වහන්සේලා වගේ පූර්ණ කාලීන වෙන් වෙලා ගියාට පස්සේ යාට අපි මෙතෙක් ධර්මදේශනවල කතා කරපු විදිහට ගිහිගේ අතහැරිය බමණින් කාම සංඥා නැති වෙන්නේ නෑනේ. කාමේ නැති වුණාට කාම සංඥා එනවා. කාම ඡන්ද, ව්‍යාපාද ආදී වතේ මේව ආවට පස්සේ යම් වෙලාවකට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවොත් කවුරු හරි හරි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු නිසායි මගේ මොළේටයි මට ගිහිගේ ආධිනා වැටුණා. මම දැන් ගිහිගෙන් අයින් වුණා. ගිහිල්ලා එකතෙන් වෙන්න හදනකොට දෙන්නේ මේ හිත මේ නීවර ධර්මයෙන් පෙළෙනවා. එහෙම නැත්නම් විචිකම කෙලෙස් භූමිය නැති වුණාට පරිඋත්ථාන කෙලෙස් වලින් පෙළෙනවා. ඒක බුදුරජාණන් වහන්සේට දී යුතු ප්‍රශ්නයක්. බුදුරජාණන් විසින් උත්තර දී යුතු ප්‍රශ්නයක්. මොකද අපි ගිහිගේ අතාරින්නේ බුදුන් සරණ ගිහිල්ලා. ඒකට බුදුරජාණන් අපට කියනවා රූපී එහෙම නැත්නම් රූපක ආරම්මණයක් කායානුපස්සනාට හිත යොදන්නේ එතකොට කාම ගුණ සහ කාම සංඥා කියන දෙකම මේ රූපී නැත්නම් අරමුණේ ආයෝ පොට්ටබ්බ ධාතුවේ හෝ කයේ හෝ සක්මණේ හෝ රූපාරම්මණයේ හිටියානම් ඒ ඉන්න තාක් යාට කාමයේ ගුණතා කාම සංඥා එන්නේ නැහැ. කොයි වෙලාවක හරි මේ ඉස්සරහින් තියාගත්ත රූපේ හොන්දටම හිත මූණට මූණ දාලා හිටියොත් ඒ වෙලාවට යාට මේ ඉඳුරංගෙන් ඈත් වෙලා එමන්ත මේ ඇහැ කන දිවනාසය කය මන කියන එකෙන් අයින් වෙලා අර ආරම්මණයෙහිම හිත නිමග්න කරන්න පුළුවන්. මේක සාමාන්‍ය සමතෙන් කියනවනම් රූප ආරම්මණයට හිත සමාධිගත වෙනවා. එහෙම නැත්නම් අර්පණා සමාධියට වැටෙනවා හිත බැහැ ගන්නවා. මේට බොහොම සමානව විපස්සනා කරන එකකටත් පේනවා මගේ නීවර ධර්ම මොනක්වත් නැතුව ගත්ත අරමුණේම හිත තියාගෙන ඉන්න පුළුවන්. ඉන්නා තාක්කල් කාම ගුණයන් එන්නෙත් නැහැ. කාම සංඥා එන්නෙත් නැහැ. මම හොඳටම දන්නවා මගේ හිත දැන් තියෙන්නේ අන්න අසවල් අරමුණේ කියලා. අන්නේ විදියට ඉන්න ලෝකෙට කියන්නේ රූප ලෝකේ කියලා. ඒක ඇත්තටම සමත භාවනා ක්‍රමෙන් ණයට ගත් එකක්. කාම ලෝකේ නෙවෙයි දැන් ඉන්නේ රූප ලෝකෙට යනවා. ඒ කියන්නේ රූපාරම්මණයක තමයි හිත පවත්න්නේ. එක්ක ආස්වාද ප්‍රසවාසයේ, එක්ක පිම්බීමේ හැකිලිමේ, එහෙම නැත්නම් තමයි ඉඳගෙන ඉන්න ඉරියව්වේ එහෙම නැත්නම් සක්මනේ එහෙම නැත්නම් වම දකුණේ එහෙනම් නම් මොකක් හරි වැඩක් කරනවා නම් එහි හිත নিমগ্ন කරගෙන ඉන්නවා නම් ඒකට කියනවා රූප ලෝකේ කියලා අන්න එතන තියෙන අත්පටිලාභයට බුදුරජාණන් සඳහන් කරන්නේ මනෝමයෝ ඒ මනෝමය අත්පටිලාභේ ඉන්නකොට සබ්බංග පච්ඡංග සමන්නාගතම් අර සාමාන්‍ය ශරීරයේ තියෙන දල සටහන ෆොටෝ එකක නෙගටිව් එක වගේ හිතේ තියෙනවා. මම මේ ඉඳගෙන ඉන්නේ මෙන්න මේ ආකාරයි කියලා ඒ තබ්බංග පච්ඡංග තමන්නාගත ගතිය තියෙනවා. අහීනිති අහීනින්ද්‍රයෝ ඉන්ද්‍රයන් සම්පූර්ණයෙන්ම ගෙවිලා නැහැ. හැබැයි එකක්වත් වැඩ ගන්න. වැඩ ගන්න දැන් මේ මූල කර්මස්ථානේ විතරයි. අන්න ඒ මට්ටමේ ඉන්න කෙනාට බුදුචානන්සේ සඳහන් කරනවා ලැබෙන ලාභයක් විදියට අර කාම ගුණයන්ගේ යෙදී ගත කරනකොට ලෝකෙකින් අපිට ලැබෙනවනේ নানা ප්‍රකාර පීඩාවල් එහෙම නැත්නම් අසහනකාරී දේවල් හරක බාන නිසා රත්තරන් මිනිමුතු නිසා ගමේ ගෑනු පිරිමි නිසා සමිති සමාගම් නිසා පවුල ප්‍රශ්න මොකක්වත් ඔලුවට එන්නේ මොකද හිත අර රූප ආරම්මනේ බහගෙන තියෙන්නේ ඒ නිසා ඒ කෙනාට විශාල සාන්තියක් තේරෙනවා. මේ নিমগ্ন වෙලා ඉන්න තාක්කල් නැත්තම් මේ මනෝමය අත්පටිලාභය උපයාගෙන වාසය කරන තාක්කල් තියෙනවා නම් කරදරයක් මේ අල්ලගත්ත රූප ආරම්මණය සම්බන්ධ කරගෙන විතරයි. හැබැයි මේ පොඩි කරදරේ නිසා සංසාරයක් කරදර, ගමක් කරදර, රටක් කරදර, එහෙම නැත්නම් අපේ සමාජශීලී ජීවිතයේ කරදර, එහෙම නැත්නම් නිවන ධර්මයෙන් කරදර අයින් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ කෙනාට ඒ ලැබෙන සනීපේ පවා නිවනක් වගේ තේරෙනවා. පුදුමාකාර වෙනසක් තේරෙනවා. අපිට මේ ජීවිතය ගත කරන ගමන් අපි හරියට ප්‍රතිපදාවක් රකින්නවනම් අපි හරියට කෙලස් පරිඋත්හාන භූමි විතික්‍රම භූමි ඉවත් කරගෙන ගියොත් අපිට යන්න පුළුවන් එක තැනකට ඒක හරියට කියනවනම් හඳට යන්න ඉස්සෙල්ලා අතරමැග තියෙන අජටාවකාශ මධ්‍යස්ථානයේ නතරලා ඉන්නවා. තාම දැන් අපි ගුරුත්වෙන් ගැලවිලා හැබැයි කක්ෂයක ඉන්නේ අපිට ඕන තැනට ගිහිල්ලා නැහැ. අන්නේ වගේ මේ මනෝමය අත්පටිලාභයේ තේරුම් ගත්තොත් යම් කෙනෙකුට තේරෙනවා ඒක අපි උපත්තියම අපිට ලැබිච්ච සහජ නැත්නම් අයිතිවාසිකමක් මානව අයිතිවාසිකමක් මේ කාම ගුණයන් පිළිබඳ හෝ කාම ලෝකයේ පිළිබඳ අබමල් රීනෝ කරි මනාපයක් ආසාවක් තියෙන මිනිහට මේකක් දැනගන්න අහන්නෙත් ලැබෙන්නේ නැහැ අහගන්න ලැබෙන්න හම්බෙන්නේ නැහැ විඳගන්න ලැබෙන්නේ නැහැ විඳගත්තත් අහගත්තත් දැනගත්තත් නැවත ඕලාරික අත්පටලාභයට ගියොත් මේක නැති වෙනවා. ඒ නිසා ඒ දෙකේ ඉන්න කෙනාට කියත හැකි නිකන් උබේ ජීවික වගේ වතුරේ ඉන්න පුළුවන් කොට ඉන්න පුළුවන්. මෙන්න මෙතනදී පේනවා මේ මනෝමය අත්පටිලාභේ ලැබිච්ච කෙනාට දුක් නැත්තේ නෑ. හැබැයි අර මා විශාල දුක්ඛන්ද නෑ. ඒ නිසා මේ දුක්ඛන්ද දන්න කෙනාට නැත්තම් සංසාරේ දුක දන්න කෙනාට තේරෙනවා. මිනිස්සෙක් නම් තමන්ගේ manussත්ත්ව ප්‍රතිලාභය අර්ථ ගන්නට නම් මේ ඕලාරි කත්තපටිලාභේ පොඩි වෙලාවකට හෝ පැත්තක තියලා මේ මනෝමය අත්පටිලාභයට යෑමේ හැකියාව තියෙනවනම් ඒ මාසේ ආධ්‍යාත්මික මිනිසෙක් වෙනවා ආගමානුකූල මිනිසෙක් වෙනවා ਸਰවඥාන්සි ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් ඒකාශිත තාපසයා ආලකාර උද්දකාරාම පුත්‍ර ඒ ඔක්කොමලා කරලා තිබුණා ඒක බුදුරජාණන් වහන්සේ සත්‍ය හොයාගෙන යන ගමනේදී අවබෝධ කරලා තිබුණා අගය කරලා තියුණා බුදුනට පස්සෙත් අගය කරා. ඒ නිසා මේ මැද තියෙන මනෝමය අත්පටිලාභයට ගිය කෙනෙකුට තේරෙනවා ඊටාම ශිල්පීය ක්‍රමයකට හරියට සමත භාවනා පැත්තෙන් කියන ධානයකට සම්බන්ධ ඉන්න වෙලාවේ එහෙම නැත්නම් විපස්සනා කරන අරමුණත් එක්ක කිට්ටුවෙන් අරමුණත් එක්ක මූණට මූණ දාලා ඉන්න වෙලාවේ කරදර මොකක්වත් උලුවට එන්නේ නැහැ. නමුත් රූපෙට බැඳිලා තියෙනවා. ඒ ඒ අත්පටිලාභයට සඳහන් කරලා තියෙනවා මනෝමය අත්පටිලාභය කියලා. මේකේ ඉන්නකොට ඒ කෙනාට මේ විතක්ක ਵਿਚාර සමානට පාවිච්චි කරන්න වෙනවා. නැත්තම් රූප ලෝකේ හැසිරෙන්න වෙනවා. ඒ රූප ලෝකේ අපි ගත්තොත් ඔය ධාන විස්තර කරලා තියෙන හැටි පළවෙනි ධානයද දෙවෙනි ධානයට යනකොට යම් යම් ධානාංග හැලීම නිසා යම් යම් දුක් කරදර අඩු වෙලා වෙන ප්‍රීතියටපත් වෙනවා ප්‍රීතිය ඇතුවට පස්සේ සුඛයටපත් වෙනවා සුඛයටපත් වුණාට පස්සේ උපේක්ෂාවටපත් වෙනවා ඒකාග්‍රතාවයට මේ විදිහට මේ රූප අත්පටිලාභේ අවස්ථා හතරක් තියෙනවා. ඒ හැම අවස්ථාවකම පළවෙනි ධ්‍යානය ගත්තත් උත්කෘෂ්ඨ අවස්ථාව, මධ්‍යම අවස්ථාව, ඕමක අවස්ථාව කියලා තුනක් තියෙනවා. එතකොට බ්‍රහ්ම ලෝක 12ක් සඳහන් කරලා තියෙනවා මේ එක එක ධ්‍යාන මට්ටමට. විපස්සනා කරන එකනට තේරුම් ගන්න පුළුවන් යම් වෙලාවක Taman මෙනෙහි කරන අරමුණට හොඳටම හිත මූණට මූණ දාලා හිටියොත් ඒකේ සඳහන් කරනවා ඒ බුද්ධඝෝස ආචාර්යන් වහන්සේ පටිපක්ක විගමනේන ආරම්භනේ නිරන්තරම් පවත්තමානෝ පටිපක්ක විගමනේන අප්පිතෝවිය චිත්තං නිච්චලන්ට අපේදි කියලා. නීවරණ නැති වෙන මට්ටමටම අරමුණත් එක්කම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ගත කරොත් හරියට අර්පණාවකට වැටුණා වගේ, තමාදීකට සමවැදුණා වගේ මේ අරමුණයි මෙනෙහි කරන හිත එක ගානට වැඩ කරනවා. ඒ එකලාශයේ තියෙන තාකල් කිසිම අතීතයකට හිත යamak නැහැ අනාගතයට හිත යamak නැහැ මනාපයක් එන්නේ නැහැ අමනාපයක් එන්නේ නැහැ නිින්දක් එන්නේ නැහැ හිත ඕනට විදිහ කලබල වීමක් එන්නේ නැහැ මෙන්න මේ தත්ත්වය පුරුදු කරගත්තොත් ඒක වශී කරගන්නවයි කියලා කියනවා වශී කරගත්ත එක්කනට තේරෙනවා මේ හිතට ඕනේ නම් බුද්ධෝත්පාද කාලයක ප්‍රතිපදාවෙන් කෙලස් කපාන මෙතෙන් යන්න පුළුවන් හැබැයි තාම අර ඉදිරියෙන් තියාගත්ත රූපාරම්මණයට වාල් ගතියක් තියෙනවා. හැබැයි මේ රූපාරම්මණය දෙන් දෙන් සිවුම් කරන්න පුළුවන්. ඊට පස්සේ සමත භාවනා ක්‍රමෙන් අපි වචන ණයට ගත්තොත් අපිට ඕන අරූපී ලෝකයකට යන්න පුළුවන්. අරමුණ සම්පූර්ණයෙන්ම ගල දාන්න පුළුවන්. ඊට පස්සේ අරූපී ලෝකයකට යනවා අපි කමඨාන් සුද්ධ කරනකොට ගොඩක් වෙලාවට අපි කෙනෙක් ශූන්‍ය තත්වයක් හිස්තනක් ඒකට ගියාට පස්සේ තේරෙනවා රූපෙත් නැහැ අරූපේ තියෙනවා. ඒක සම්පූර්ණ සංඥාමයන් කියලා බුදුරජාන්සේ සඳහන් කරා. ඒක තියෙන සංඥාවක් විතරයි. අපි අරූපී ධානය ගන්නකොට ආකින්චඤ්ඤායත නැත්නම් නේව සංඥාන ආසඤ්ඤායතන කියලා ඉඳපු ගමන් අරමුණක් එනවා ආය නැති වෙනවා. ආය අරමුණක් එනවා ආය නැති වෙනවා. අර සියඹල කොලයක් වටන තාට හතරයක් නිින්ද යනවා වගේ නිින්දට යනවා ආය එනවා. හැබැයි නිින්දට යamak නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ. මෙතන සිද්ධ වෙන්නේ හිත හැංගි ගන්න. මොකද මේ අලුත් ක්ෂේත්‍රයේ හිත ඉඳලා නැහැ. අරමුණක් නැතුව හිත ඉඳලා නැහැ. ඒක නිසා යා සමහරු යෝගාවචරන්ගේ 50ක් විතර අරමුණ මොකක්වත් නැති හිතෙන්ට කැමති. ඒකෝට යා අරමුණ වලට ද්වේෂ කරනවා. ඉඳපු ගමන් සද්දයක් ආපු ගමන් අර ජීවන එකලස කැඩුනයි කියලා ආනම් ආනම් පාණේ හම්බුනොත් අර එකලස කැඩුනයි කියලා ඇහැට කුණක් වටනවා වගේ තේරෙනවා. තව කට්ටියක් ඉන්නවා යෝගාවචර අරමුණක් තියෙනකොට යන්ත හුස්ම ගන්න පුළුවන්. අරමුණක් නැති වෙච්ච ගමන් රැහෙන් තල්ලු වුණා වගේ, ආතපාත නැති වුණා වගේ, කොහේ වටුණක් දන්නේ නැහැ කියලා ඒකට බය වෙනවා. ඉතින් මෙන්න මේ දෙකේ ඉන්න වෙලාවේදී යෝගාවචරය වරින් වර අත්දකිනවා මේ අරූපී අත්පටිලාභයක තන්නිකර සංඥාවක් තියෙනවා. මෙන්න මේ தত্ত্ব තුන අපි මේ අත්පටිලාභයට නැත්නම් අත්භව පටිලාභයට මේ සේවිතබ්බ සේවිතබ්බ සූත්‍රයට දැම්මොත් නම් යෝග ජීවිතයත් එක්ක මේ බුදුරජාණන්සේ කියන්න හදන කාරණාවේ යම් ප්‍රමාණයකට අර්ථයක් ගන්න පුළුවන්. අපි මේ ඉඳුරන් හා බැඳිච්ච ලෝකේ ගත කරන තාක්කල් ඒක අපරිණිත්‍ිත භාවය අකුසල ධම්මා. දික්කටම අකුසල ධර්ම වඩන්තය. ඒක නිකන් මේ තුවාලයක් තියෙන මිනිහෙක් කැලයක් අතරින් ගන්න හදනවා වගේ. ඇහැට මොනවද දැක්කත් මනාපමනාප පහළ වෙනවා. කන සද්දයක් අහපු ගමන් මනාපමනා පහළ වෙනවා. නාසයට දිවට කයට මොන එකක් ගැටුණත් අපි අල්ලන්නෙම මනාපමනාප තියෙන දෙක තමයි. එහෙම නැත්නම් මනාපමනාප දෙක නැති උදාසීන අරමුණු අපි වෛර කරනවා, ද්වේෂ කරනවා. ඒව රස නැහැ. පතෝල මාළුව හොඳ නැහැ. කුකුල් මස් හොඳයි. පොළොස් සම්බුල හොඳයි. මොකද ඒකේ හොඳට රස මිහිර තියෙනවා. පතෝලත් එක බත් කන ඉතින් පාටි වලට යන්න ඕනේ. පාටි වලට ගිහලා වතුලත් එක්කපත් කාලේ වැඩන්නේ. ඒකට ගියාම මස්බස් සහිත වැඩේ යනවා. ඉතින් හොයන්නේ මේක තමයි. ඒක නිසා මේ ඕලාරික අත්පටිලාභයේ ඉන්නකම් ඉස්සෝල කෙලස් කුට්ටි ගණන් එකතු වෙනවා කියලා හිතා ගන්නකොට. ඒ වෙනුවට යෝගාවචරය දවසේ යම් වෙලාවක් එහෙම නැත්නම් තමන්ගේ හැකියාව උරගා බලලා තියෙනවනම් මම මේ අරමුණකට හිත දාගෙන ඉන්න වෙලාවේ එහෙනම් කර්මස්ථානයේ හිත දාගෙන ඉන්න වෙලාවේ මට පුළුවන් ඒ ඉඳුරංගෙන් සමුදීලා එහෙම නැත්නම් බාහිර ආරම්මන වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වලින් සම්පූර්ණ ඈත් වෙලා ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයින් අයින් වෙලා මේ අරමුණම සරණ ගිහිල්ලා අරමුණම පිහිට කරගෙන මේ රූපී ලෝකේ ඉන්න පුළුවන් ඉබ්බා කට්ට ඇතුළට අඳු ටික ගත්තා වගේ ඒකේ ඉන්නකොට කියන්න පුළුවන් අර ඉඳුරන් හා බැඳිච්ච ලෝකේ ඉන්නා වගේ මේ තුවාලකාරයෙක් පඳුරක් අතරින් යනවා වගේ නෙවෙයි ඉවලෙක් ඉන්න තැන ඉබ්බ කට ඇතුළට අරගෙන ජීවත් වෙනා වගේ යම් ප්‍රමාණයක ඉන්ද්‍රිය සංවරයක් සහිතව ඒ මනෝමය අත රූපී ක්‍රමයට ගත කරන්න පුළුවන්. අන්න මේ දේ බලාපොරොත්තු වෙන්න ඕනේ අපි මේ නිතරම ඉඳුරන් හා බැඳිලා ගත කරන ජීවිතෙත් එක්ක. උදාහරණයක් ගත්තොත් අපි අවදිව ගත කරන හැම වෙලාවෙම මේ ඉඳුරන් පිනවීමට ගත කරන අතර අපිත් එක්ක ඉන්න අය පිනවන්නත් උත්සාහ කරනවා. ඒගොල්ලෝ නැවත අපිව පිනවන්න හදනවා. ඒකට තමයි මේ ලෝකයක්ම වාගෙන තියෙන්නේ. නමුත් නිින්ද ගිය වෙලාවක හිතන්න. නිින්ද ගිය වෙලාවක ඕනම කෙනෙකුට හිතා ගන්න පුළුවන් භාවනා නොකලත්. ඒ කෙනාට දවස පුරාම කරපු වෙහෙස කර తত্ত্বය නිින්දෙදී තමයි නිෂ්කාශනය කරගන්නේ. නිින්ද ගියේ නැත්නම් දවස් තුනක් එක දිගට ඉන්සොම් ඉන්සොම්නියා කියලා භයානක ලෙඩක් හැදෙනවා පිස්සු. ඒක දිගටම නිදාගත්තේ නැත්නම් ඔය නිෂ්කාශනයේ සිද්ධ වුණේ නැත්නම් වෙන වෙන පිස්සුවක් ඕනේ නැහැ. ඒ හොඳටම ඇති. ඒ නිසා අපි නිින්දෙදී ඇති කරගන්නවා. අපි ඒ නිසා බුද්ධි යනවද බුද්ධි වෙනවද කියන දෙකම ගන්න පුළුවන්. මෙතන කියන්නේ මලෝමය අත්පටලාපේ කියන්නේ බුදු වෙන්න කිට්ටු කරනවා ධානයක ඉන්නේ නැත්නම් ධානයක් හා සමාන අරමුණක ගත කරන්නේ අන්නර නිින්දදී ඉන්න වගේ පුදුමාකාර විස්රාමයක් හිතට එන්න පටන් අර ගන්නවා. ඒක මේකට සම්බන්ධ නිසා මට කිට්ටු කරලා කියන්න පුළුවන්. නමුත් මේ අපි තනාගෙන යන තර්ක ක්‍රමයට යන්නේ. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ අහනවා යම් කිසි කෝටිපතියෙක් හෝ අන්ද ඊට වැඩිය පතියෙක් කියනෝ විශාල මාලිගාවක් හදා ගන්නවා කෝටිපති මාලිගාවක් ඒකේ ලෝකේ තියෙන ඔක්කොම රූප જાති තියෙනවා ඕනේ චිත්‍රපටයක් බලන්න පුළුවන් ඕනේ වීඩියෝ එකක් බලන්න පුළුවන් ඒ වගේම ගේත් ලස්සනයි එළිය උද්‍යානයත් ලස්සනයි ඒ වගේම මේක ඇතුලේ සද්ද જાති තියෙන ලෝකේ තියෙන ඔක්කොම ඕනේ තරම් දේවල් අහන්න පුළුවන් ඕන කෙනෙකුට ටෙලිෆෝන් කරන්නත් පුළුවන් ඕනේ මියුසික් එකක් දාගන්න පුළුවන්. ලෝකේ තියෙන ගඳ සුවඳ જાති කාශ්මීරෙන්ද ඉරානේන්ද ඔක්කොම ගෙනලා ගේ ඇතුලෙත් තියෙනවා. ඒ වගේම රස જાති ඉන්නවා කුක් කෙනෙක් ඌට ඕනෙම කෑමක් හදයි. ඕනනම් මේ මොනවද කියන්නේ දැන් තියෙන ಜಾති කෑම මම මතක් වෙන්නේ නැහැ. පීත්සා හදන්න පුළුවන්. ඕනේ දෙයක් හදයි. ඒ වගේම යාන වාහන කොට මෙට්ට කොහොක්වත් හොයන්න බැරි දේවල් තියෙනවා. හැබැයි මේ මේ මේ කෝටිපතියට නිටතරම මේ ඔක්කොම පාවිච්චි කළා මේ ඔක්කොම හම්බ කරලා තිබ්බත් තද්ද බල දෙහෙට්ටුවක් හිතේ තියෙනවා. ඉතින් මේ මනුස්සයාට තියෙන ප්‍රශ්න තමයි නිින්ද යන්නේ. ඉතින් මේ මනුස්සයාට කොයි වෙලාවක හරි මේ මාලිගාව ඇතුලේ දවල් කියමු හැන්ද හොඳට නිින්දක් යනවා. ඒක තමයි මේ මනුස්සයාට තියෙන එකම නිදහස. එතකොට කුක් ඇවිල්ලා කියනවා සර් හොඳ පොලොස් සම්බුලක් හැදුවා රස්නියෙන් කනවනම් දැන් නැගිටින්නේ කියලා. අර මනුස්සය නැගිටිනවා. ඒතර පඬිස්සන්ති අහනවා මීයාකා කුක්ට ප්‍රොමෝෂන් එකක් දෙයිද නැත්නම් රසයෙන් අස් කරයිද කියලා. කලාතුරක මිනිහට නිින්ද යන්නේ. ඒ වෙලාවට ගිහලා මීයක් සේව උට හද පොළොස් සම්බුල කවන්න අර මිනිහ නැගිටින නැත්නම් කේක් එක හරි ගියා සර් උණුණෙන් කන්න කියලා නැගිටිනවා. ඉතින් එතකොට කුක් අහනවලු ඉතින් සර් දැන් මම යමක් දෙන්නේ නේද නිින්දදී මොකද හම්බුනේ නැහනේ. ඉතින් ඒ නිසා මං කරු වැඩේ හොඳයි නේ කියලා. ඉතින් අර මනුස්සයා කියනවලු නින්න ගිය කෝටිපතියා මට ඒ වෙලාවේ විතරයි ඇහෙන් රූප වලින් කරදරයක් තිබුණේ නැහැ කනේ ශබ්ද වලින් කරදරයක් තිබුණේ නැහැ නාසයෙන් ගඳෙන් කරදරයක් තිබුණේ නැහැ දිවට රසෙන් කරදරයක් තිබුණේ නැහැ මම බුදියාගෙන ඉන්න බෙඩ්ෂීට් එකවත් දැනුන්නේ නැහැ මට මනසත් නිදහස් මේක තමයි මට වැදගත්ම දේ උඹ ඒක මේ පොළොස් නැඹුලට කෑවා අහනවා පුළුවන් වෙයිද කියලා අර කෝටිපතියට කුක්ට කියලා දෙන්න උඹ ඔය දෙන දෙයට වැඩිය යමක් නැති තැන ලොකු සාන්තියක් තියෙන කියලා. අදාකක් කියන්න බෑ. පොදු කුක්ට ඕනේ සර් ගෙදර ඉන්න වෙලාවේ හොඳම රසමස වලින් කවන්න. ඒ මනුස්සයා එහෙන් ඒකට කරදර කරනවා. හැම කෙනාම උත්සාහ කරනවා මේ අපිනවන්න මේ මනුස්සයාට ඕන කරන්නේ විවේකයේ විතරයි. අන්න ඒ වගේ භාවනාවේදී හුදකලාව කැමති වෙච්ච යෝගාවචරය. භාවනාවේදී සම්පත්‍තිකර භාවයේ කැමති වෙච්ච යෝගාවචරය. භාවනාවේදී විරාමයේ කැමති වෙච්ච යෝගාවචරයා මේ ලෝකේ නටන නාඩගම් ටිකෙන් ගැලවෙන්නේ කොයි වෙලාවේද කියලා. පුදුමාකාර වමනාවක් ඉන්නේ හැබැයි ලෝකයා හිතනවා මේ අපිට ඊර්ෂ්‍යාවෙන් කියලා. ඊර්ෂ්‍යාවෙන් නෙවෙයි. සැප තියෙන්නේ මේ පීරි ගන්න තැන නෙවෙයි. ඒ මනෝමය ස්වરૂපේ එහෙම නැත්නම් රූපයකට ගියාට පස්සේ මේ මනසට අම්මා මුත්ත අම්මා දීපු කිරි වලටත් වැඩිය වටිනකමක් තියෙනවා. නමුත් මේක ඒත්තු ගන්නන්න පුළුවන් මේ පාරිභෝජික පාරිභෝගික ලෝකේ. මේක ඒත්තු ගන්නන්න පුළුවන් මේ යටිතල පහසුකම් හොයන ලෝකේ. මේක ඒත්තු ගන්නන්න පුළුවන් මේ සංනිවේදන ක්‍රම හොයන ලෝකේ. ඒකේ හිතනවා සැප තියෙන්නේ සුඛ උපභෝග වස්තුල කියලා. සුඛෝපභෝගී කියන අතන ඇවිල්ලා තියෙන්නේ සැප තියෙන උපභෝග වස්තුල කියලා. අර මනුස්සයා කියන උපභෝග වස්තුලි වෙන්වීමෙන් තමයි සැප තියෙන්නේ කියලා. අහන්නේ වගේ යෝගාවචරය හරි ගොළු වීමකටපත් වෙනවා. ගුණයෝගාවචර කතා කරලා කියා ගන්න බැරි තත්ත්වෙන් තමයි මෙතෙක් අගේ කරපු හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම අනිපත්ත බව තේරෙනවා. ඒක සරුවචනාංශේ පැහැදිලිවම ද්විතානුපස්සනා සූත්‍රයේ සඳහන් කරනවා. පෘථජ්ජනයට ආර්යයන් වහන්සේලා පෙන්වන කිසිම සැපයක් පේන්නෙත් නැහැ, අගේ කරන්නත් බෑ. එයා කියම පිස්සු කතා කරනවා. එහෙනම් අපිට පේන්න එපා. ওই කියන සැපේ. අපි පේන්න නෙවෙයි, පේන්න පුළුවන් එකක් නේ කියලා. ආර්යයන් වහන්සේලා කියනවලු මේ පෘතජ්ජනය පෙන්නන කිසිම දෙයක මොනම සැපයක්වත් නැහැ. සැපේ තියෙන මේක නැති තැන කියලා. විවේකජම් පීති සුඛං. මේ ඇහ මේ රූප ශබ්ද ගන්ධ රස වලින් විවේක වෙච්ච තැන තියෙන කියලා. අන්න මෙතන තියෙන මේ අත්පහ ප්‍රතිලාභ දෙක අත්පටිලාභ දෙක පිළිබඳව චිත්තාත් සාරිපුත්තු බොහොම ලස්සන වචනයක් කතා කරනවා. ඒක හිතට වද්දා ගන්න එක වටිනවා. ස්වාමීන් වහන්සේ මේ මත්පටිලාභ තුනක් තියෙනවා මිනිස්සුෙකුට ඕන නම් මේ ඕලාරික තිරසංඝා සමාන ඉඳුරම් පෙන්වන අත්පටිලාභයක් තියෙනවා. දෙක ධානයක ඉන්නා වගේ රූපී අත්පටිලාභයක් තියෙනවා. තුන තියෙනවා අරූප ධානයක ඉන්නා වගේ අරූපී අත්පටිලාභයක්. මේ අත්පටිලාභ තුනෙන් එකේ ඉන්න මිනිහට දෙක තුන කල්දාකවත් හිතා ගන්න බෑ කියලා. ඕලාරික අත්පටිලාභයේ රස විඳින මිනිහට මනෝමය අත්පටිලාභයක් ගැන හිතන්නවත් හෝ සලක ගන්නවත් බෑ. අරූපී අත්පටිලාභයකුත් බෑ. යම් විදියකට මේ මිනිස්යා මේ සියලු ඕලාරික අත්පටිලාභයන් හා සමාන කාම ගුණයන් ප්‍රතික්ෂේප කරලා අමාරුවෙන් ධ්‍යාන වඩලා එහෙම නැත්නම් භාවනා කරලා මනෝමය අත්පටිලාභයට ගියොත් එයා හිතුවොත් ඒක කැරිලා ආය ඕලාරික අත්පටිලාභයට යනවා. ඒ නිසා මේ මනෝමය අත්පටිලාභේ ඉන්නකොට ඕලාරික අත්පටිලාභේ 100%ක්ම ඇතයි. රූපී අත්පටිලා රූපී අත්පටිලා 100%ක්ම ඇතයි. එයා 100%ක්ම ඉන්නේ මනෝමය අත්පටිලාභේ. අර දෙපැත්ත දෙක හිතනකොටම ධානය කැඩෙනවා. යම් විදියකට මේකත් අතහැරලා අරූපී අත්පත්ලාභයට ගියොත් අට ඕලාරික අත්පත්ලාභයත් අහෝසි වෙනවා. මනෝමය අත්පත්ලාභයත් අහෝසි වෙනවා. එයාට අරූපී අත්පත්ලාභේ විතරමයි ස්වභාවික විදිහට පේන්නේ. මේ එකම මිනිස්සෙකුට වෙන කාරණා තුනක් මේක පුදුමාකාර ගැටලු ස්වරූපයක තියෙන කියලා. එතකොට ඒත් එක්කම යනවා මේ අත්පටලාභ කතාවත් එක්කම යම් කිසි කෙනෙක් අතීතේ නම් ජීවත් වෙන ඉමසර කවදාකවත් වර්තමානයේ අනාගතයට එන්න බෑ. 100 100ක්ම අතී. එයාට එතකොට වර්තමානයේ සතිය පිටනවා කියන එක හිතන්නවත් බෑ. අනාගතයත් බෑ. යම් කිසි කෙනෙක් වර්තමානට આવොත් අතීත අනාගත හිතන්න බෑ. හිටපු ගම වර්තමානයේ කැඩෙනවා. සතිය කැඩෙනවා. අනාගතයට ගියොත් අතීතය වර්තමානයේ මේවා එකින් එකට සම්පූර්ණ වෙන් වෙලා තියෙන්නේ එක පුද්ගලයෙකුට අතීතයේ වර්තමාන අනාගතයේ තුනට ගියාට පස්සේ තේරෙනවා මෙවුවා එකිනෙකක් මේ වෙන්කොට තබා ගැනීම නිසා මිනිසෙකුට සංසන්දනාත්මක ඥානයක් ගන්න බෑ. ඒක ਸਰවඥ විශයක්. ඒ වගේ මේ ඕලාරික අත්පටලාභ, මනෝමත් අත්පටලාභ, අරූපී අත්පටලාභ කියන මේ තුන එක්කෙනෙකුට පුළුවන් තමන් ඒ වෙලාවේ ඉන්නේ ගන්න විතරයි. ඒකේ ඉන්නකොට අනිත් දෙක අභව්‍ය ස්ථාන බවටපත් වෙනවා. ਸਰවඥන් වහන්සේ නමකට පෙන්ලා දෙන්න පුළුවන්. මෙන්න මේම තුනක් තියෙනවා. ලෝකයේ උපදිත තාක් සත්තු ඕලාරික අත්පත්ලාවේ ඉපදිලා ඕලාරික අත්පත්ලාවේ මැරලා යනවා තිරිසං හා සමානව. ඒකෙන් කීයට කී දෙනාද ලක්ෂයට කී දෙනාද අඩු ගානේ මනෝමය අත්පත්ලාවේ ස්පර්ශ කරන්නේ. අඩු ගානේ මනෝමය අත්පත්ලාවේ පිළිබඳ බණක් අහන්නේ. අඩු ගානේ අත් මනෝමය අත්පත්ලාවේ මම උපයන්න ඕන කියලා කුසල ඡන්දයක් පහල කරන එකවත් බුද්ධෝත්පාද කාලයක විතරයි තියෙන්නේ. ඒක පහල කරාට ඔකෙච්චර ලේසි නෑ. ඒක කඹේ විදිනා වගේ වැඩක්. ඊට පස්සේ ඒක ලබාගත්ත මනුස්සයා ඒකට කොච්චර මහන්සි වෙන්න ඕනද කියනවනම් එවනත මේ මනෝමය අත්පැටලාභයේ ගණ්ඩ নিকමට ඔක්කත් බෑ කාමයේ ගැන කල්පනා කරන කරනකොට මේක පිළියනවා. හිතන්නවත් බෑ. අරූපයකට යන්නත් බෑ. මෙන්න මේ වගේ තියෙන එක පිළිගන්න දුන්නාට පස්සේ බුදුරජාණන්සේ උපමාවක් දෙනවා. උඹ හරි, boy කියන කතාව හරි. එකම මිනිසෙකුට මෙහෙම තුනක් තියෙනවායි කියලා මුළු භවයේම බලලා දේශනා කරන සරුවචන වහන්සේ කෙනෙක් ඇර ඕලාරිකයි අත්පටිලාභේ ඉන්න මිනිස්සයාට මනෝමය අත්පටිලාභය ගැන කතා කරන්න ගියත් මිනිහට කේන්ති යනවා. මේ මේ ලෝකියා ඔක්කොම මේ ඕලාරික අත්පටිලාභයට ඇති උඹට පිස්සුද? එහෙම දෙයක් මේ ලෝකේ තියනවාද? උඹ එන සයිකියාට්‍රි කෙනෙක් ගාඩ ඵලයක් ඔළුව නරක් කළයි කියලා. හිතන්නවත් බැල්ලු. ඒ වගේ මනෝමය අත්පරිලාපයට ගිය කෙනෙකුට ලැබෙන සැපයත් එක බලන පේනවලු මේ අන්ධ බාල ජනතාව. උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ රූපෙට, සද්දෙට, ගන්ධට, රසට, පහසට පහඳින හැටි. මේ මිනිසුන්ට නිකමට හරි හැඟීමක් තියනවා මේකෙන් අයින් වෙලා මේ මනෝමය අත්පරිලාපයට ගියොත් පළවෙනි ධ්‍යානයට ගියත් විවේකජම් පීති සුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. ඒ විවේකජ බීති සුඛේ වෙනුවට මේ මොකද වෙන්නේ බලන්න කානිවල් එකට ගියාම එහෙන් රූප වදිනවා මෙහෙන් ශබ්ද වදිනවා මෙහෙන් ගඳ වදිනවා මෙහෙන් රස වදිනවා මෙහෙන් පහස වදිනවා ඉතින් අපි හිතනවා ජොඩියේ ඉන්නේ කියලා බුදුජානන්සේ කියනවා තුවාල තියෙන මිනිහෙක් කටු අකුලක රිංගගත්තා වගේ කියලා. নিকමට හරි මනෝමය අත්පටිලාභේ පිටඳ හැඟීමක් තියෙන මිනිස්සෙක් මෙහෙම වෙන කාට හරි කාම සැපයක් ප්‍රාර්ථනා කරයිද කියලා. තමන්ගේ දරුවෙකුටවත් මේ කරන ඒක නිසා අපි කාට හරි කරන ප්‍රාර්ථනාවක් ඉතින් අපේ මන අපිටනේ ප්‍රාර්ථනා කරන්නේ ඒකට අනික් මනුස්සයර කොහොම හිටියද කියලා දැන් බුදුරජාණන් ශ්‍රී ගිහිල්ලා ඔබ වහන්සේට මේ බ්‍රහ්ම සම්පත්තිය ලැබේවා දේව සම්පත්තිය ලැබේවා එහෙම කිව්වොත් එහෙම වස විලිලැජ්ජාවන්නේ මේක දවසක් මේ ප්‍රජාපති ගෝත්‍රයේ බුදුරජාණන් ශ්‍රී ළඟ ඉන්නකොට කිවිසුමක් යනවා අර පුංචි කාලේ උකුලේ තියාගෙන ඉන්නකොට කිව්වාගේ දීර්ඝායුෂ වේවා භාග්‍යතුන් වහන්සේ කියලා කිය වෙනවා පුංචි අම්මට. පුරාසිකනව ප්‍රජාපති කටවහගන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේගේ දීර්ඝායුෂ කියන්නේ සංඝයාගේ සමගියේ සඳහා කටයුතු කරන ප්‍රාර්ථනා කිරීමෙන් දීර්ඝායුෂ වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ දීර්ඝායුෂ කියලා කියන්නේ සංඝයාගේ සමගිය. උඹට කරන්න පුළුවන් ඒක කරපන් මේ අයිබෝම් කියලා කතාවෙන් හරියන්නේ නැහැ. ඉතින් හොඳටම අවුරුදු 100ක් වෙච්ච මිනිස්සුෙකුට බෝධි පූජාවක් තියලා තව දීර්ඝායතය කිව්වොත් එමුට කණ්ඩ හිතන උගුර මේ අයියකෝ මේ දවසක් ගත කරන්නේ මොන අමාරුවෙන්ද? එහෙන් ඔක්සිජන් දීලා මෙහෙන් තේලයින් දීලා මෙහෙන් අරගෙන ඊමස කියනවා අනේ දීර්ඝායස වේවා කියලා. අපි කේමනන් සාන්ති ඉන්න කාලේ ඉතින් අවුරුද්දකට සැරයක් අපි ওই ජෝක් එක කරනවා. එන් කේමනන් සාන්ති දන්නේ නැචා කියනවා පණ තීනකම් ඉන්නම් කියනවා. එච්චරයි කියන්නේ. අපි බුරුම ගියාට පස්සේ අවුරුදු 105ක ස්වාමීන් වහන්සේලාක් බලන්න ගියා. අපි ගිය ඔක්කොම එක එක ජාතිවල මම ලංකාවේ ජර්මන් නාමකෙන් ගියා වියට්නාම් සිංගප්පූ ඔක්කොම ගියා ඉතින් හැමදෙරණ සන්තෝෂයි. ඉතින් උන් බොහොම කතා කර කතා කළා එළුණුමස් මාළු කන්නේ මොනවද කන්නේ අර මේ කියලා කතා කරන්න පුළුවන් ඉඳගෙන ඉන්නේ. ඊට පස්සේ එන්ටල හැතලා අපි ඔක්කොම ඉතින් ප්‍රාර්ථනා කරා. ඊ අනුරට හිනාවක් ගියා අනේ උඹලට කියන්නේ මමත් උඹලා වගේ හිටපු කාලයක් තමයි දැන් මේ කාමරේ මේ කොනේ ඉඳලා මේ කොනට යන්න අවුරුද්දක් විතර යනවා කියලා. මෙහෙම එකේ මං ඇයි ඉන්නේ? දැන් අපි ඔක්කොටම පතන්නේ දිවි සම්පatti, බ්‍රහ්ම සම්පatti මේ ඔක්කොම දුන්නාම මේක දෙන්න තියෙන අපායේ අඩුම තට්ටුවනේ මේ දෙන්න හදන්නේ. ඒ වගේ ප්‍රජාපතිය කියනකොට භාග්‍යතුන් වහන්සේ දීර්ඝාෂය කියලා කියනවා. කට පරිසම් කරගනි. දීර්ඝායුෂ වෙනවා උඹලා සමගින් හිටපල්ලා. එච්චරයි මට තියෙන දීර්ඝායුෂ කියලා. ඉතින් ඒක නිසා මේ අපිට තියෙනවා එක පැත්තකින් බලනකොට අත්පටිලාභ තේරීමේ දක්ෂකමක් තියෙනවා ප්‍රතිපදා දන්න කෙනාට. ප්‍රතිපදා දක්ෂ කෙනාට. කෙලෙසට ජීවිතයක් අවශ්‍ය නම් කරත හැකියි. හැබැයි එතකොට එවැනි ජීවිතයක් එහෙම අපි කියව මනෝමය අත්පටිලාභය කියන විදිහට ඔය කියලා තියෙන විදිහට මේ සියලු ඉන්ද්‍රයන් සහිතව ඉන්ද්‍රයන්ගේ හේවණල්ල සහිතව අහීන ඉන්ද්‍රයන් සහිතව පච්චංග තමන්නාගතව ඉන්න එක ගාක් වෙලාවට ඔය මනෝමය කයක් හදාගෙන පහුගිටිකේ හරියට කට්ටිය දඟලන්න උත්සාහ කරා. ඒකට මේකෙන් ඇත්තම දහකියකුත් තියෙනවා. අන්‍යතින් ගිය කෙනාට තේරෙනවා මේ එදිනදා ජීවිතයේදී අපි මේ ගත කරන්න යන ක්‍රමය අර පොට්ට උප්පත්තියෙම පොට්ට වෙච්ච නැත්නම් ජාත්‍යන්ත හත්හට අත්තර දෙනකොට රජ කෙනෙක් අතීතයේ ඇතෙක් අත ගන්න දුන්නා. අත ගහලා ඇව්වලු ඔබ මොනවද ඇතා කියන්නේ කියලා. ඇතා දැක්කේ කොහොමද? වලිගතුප එකා කිව්වලු ඇතා හරියටම කොස්තක ස්වරූපේ තියෙන්නේ. දිග කොටුවක් පිටිපස්සේ එහාට මෙහාට කෙඳි ටිකක් තියෙනවා. කකුල් දෙක අත ගහපුවා කළු ඇතා ඒ කාන්තෙම වංගෙඩියක් වගේ පටල පොඩ්ඩක් පළල් බදලා අල්ලන්න බැරි තරම කියලා. හොඬේ අත ගහපිකා කිව්වලු පුවක් ගහක් වගේ කියලා. කනාතකාපිකාකවලු කුල්ලක් වගේ කියලා. ඉතින් මේ විදිහට එක එක්කත් බොරු කියලා නැහැ. ඒ ආංශික සත්‍යයත් එක්ක බලනකොට රජුරන්ට hina ගියාලු. අනේ මේ මිනිස්සු ඉතින් දැන් තානිගිරට ගිහිල්ලා කියනවා මම මේ අත අත අත ගාලා කියන්නේ ඒක කොස්සක් වගේ. තව කෙනෙක් කියනවා අත ගාලා කියන්නේ මේක කුල්ලක් වගේ. ඉතින් මේ විද්‍යාඥයෝ මේ එක එක විෂයන් බාර අරන පඬිත වාක්‍ය කියනකොට බුදුහාමුදුර දැකපු අපට අපි මෙව්වට මේ සැලුට් ගහනවා වඳිනකොට හිතෙනවා බුදුරජාණන්සේගේ කියන මේ අහිංසකකමත් කිසිම කෙනෙකුට රිදවන්නේ හැබැයි කාටවත් පෙනී පුප්පන්න තියන්නෙත් නැහැ. බුද්ධ ශ්‍රාවකයෝ දන්නවනම් මට අත්වටිලාභ තුනක් තියෙනවා. ওই රණ්ඩුව තියෙන්නේ ඕලාරික අත්වටිලාභේ විතරමයි. ඒකයි ඒකේ ලස්සනම කෑල්ලේ. ඒකට තමයි රණ්ඩුව. ඔය රූප ලබා ගන්නද, සද්ද ලබා ගන්නද, ගන්ධ ලබා ගන්න. මනෝමය අත්පටිලාවේට නිතරම ජයත් වෙන කවදාකවත් ඇප්ලිකේෂන් එකක්වත් දාන්නේ නැළු කවුරක්වත්. ඊට පස්සේ අරූපී අත්පටිලාවේ ගෝ ආපෝ මේ කාලිව කරන්න බෑ කියලා පැත්තකට වෙනවා. නමුත් අද කමඨාන් සුද්ධ ගන්න කරපු වාක්‍ය ඒ ඒ වාර්තා සලකලා බලන්න කී දෙනකොට මේක මම මේ කාටවත් මේ උපාදි දෙන්න හදනවා දෙන්න හදනව නෙමෙයි. අවශ්‍ය නම් Tamange අරමුණෙහිම නිමක්නලා ඉන්න පුළුවන්කම තියෙද්දී ඕනනම් අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවම් කරලා අරමුණක් නැති ඇත්තෙත් නැති නැති තත්ත්වෙ ඉන්න පුළුවන්කම තියෙද්දී මේක නොදන්න පිරිසකට නැත්නම් මේක මේ පිස්සු වෙලා කතා කරනවායි කියලා ආට අභියෝග කරන පිරිසකට දැකපු නිසානේ බුදුරජාණන්සේ ධර්මයෙන් නොදෙසන්ද තීන්දුව කෙරුවේ කොහොමද කියන්නේ මේක ඉන්න හරියක් ඔක්කොම මේ ඕලාරික අත්පටිලාභේ රූප ප්‍රමාණ කරගෙන මේ නටන නාඩගම දිහා බලනකොට මේ බෞද්ධයා කියන සතයි අනික් සත්තු අතර මොකද්ද තියෙන වෙනස? මේ මෙච්චර ලස්සන තව විකල්ප දෙකක් තියේදී අපි කියනවා මේ බුද්ධ ශාසනය වකරන්න බෑ. ඒකට මෛත්‍රී බුද්ධ ශාසනය එන්න ඕනේ. එහෙම නැත්නම් පාරමිතා පිරෙන්න ඕනේ කියලා මේ සේරම ප්‍රමාද කතානේ. මං කියන්නේ ඒ නිසා මේ ඔක්කොටම පුළුවන් මේ මනෝමය අත්පත්ලාවට යන්න ඔක්කොටම යන්න පුළුවන් අරූපය කියන එක නෙමෙයි තියෙන්නේ. මේ තුනේ මේ පහත්ම එකට නටන නැතිල්ල පොඩ්ඩක් බලන්න. ඊර්ෂ්‍යා කර කර, ක්‍රෝධ කර කර, වෛර කර කර. බුදුරජාණන්සේ කියනවා මේක තේරුම් ගන්න බැරි බව නම් හැබෑව. මෙන්න මෙහෙමයි කියන්න තියෙන්නේ. ගාවිම්මා දදි කීරං කීරම්මා දදි දතිම්මා සප්පි සප්පිම්මා සප්පි නවනීතං සප්පි නවතින් රම්ම සප්පි මණ්ඩෝ යම් වෙලාවක දෙනගෙන් ගන්නකොට ඒකට අපි කිරි කියලා කියනවා. දෙනගෙන් ගන්න කිරි. ඒ කිරි මුහුන් දැම්මට පස්සේ දී කිරි කියනාට පස්සේ ඒකේ කිරි නැහැ. ඒක වෙන දෙයක් වාටපත් වෙනවා. ඒ ව්‍යවහාර මට්ටමේ තියෙන දැන් දී කිරි කියලා. එතකොට ඒකෙන් ඉවත් වෙන හරියට මෝරු කියලා කියනවා. ඒකට කිරි කියන්නේත් නැහැ දී කිරි කියන්නේත් නැහැ. ඒකෙන් ගන්න දෙයට යොදේ අරගෙන ගන්න කොටස කියනවා බටර් කියලා. ඒක කිරි කියන්නේත් නැහැ, දීගිරි කියන්නේත් නැහැ, මෝරු කියන්නේත් නැහැ. බටර් වලින් හරියගත්ත ගිතෙල් වලට අර එකක්වත් කියන්නේ හැබැයි ඔක්කොම එකම තමයි. මේකට කියනවා රූපාන්තරණය කියලා. සල පිටරක් දැම්මට පස්සේ දලබු තමනලයා ඒ එළියට එන සතා පිටරේ පිපරුවාට පස්සේ පුංචි කැටපිල කියලා කියන්නේ කූ මේ දලබුවෙක් කෙනා. උගේ වැඩිම කනවා. කාලා කාලා කාලා කාලා කාලා කාලා උ කෝෂයක් හදාන කෝෂගත වෙනවා. කෝෂය ඇතුළට එන්නේ දලබා වුණාට එළියට එන්නේ සලබේක්. සම්පූර්ණ වෙනස් සතෙක්. මෙන්න මේ හතරක් තියෙන කෝෂ මේ වගේ තත්ත්වයේදී ඕලාරික අත්පටිලාභේ මේ ප්‍රතිලා ඕලාරික අත්පටිලාභේ රණ්ඩු සරුවල් කරලා ඕලාරික අත්පටිලාභේ මැරලා ගිය ආත්ම ගන්න කොච්චරක් වෙන්නේ නැද්ද අපේ සංසාරේ මෙහෙම එකක් දන්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව උත්සාහ කළා හරියන්නෙත් නැතුව. හරි ගියාට පස්සේ ඊට පස්සේ බරපතල ප්‍රශ්නයක් එනවා. කොහොමද මේ අනික් ලෝකයේත් එක්ක මේක හදා බෙදා ගන්න? හිතාගන්න බෑ ඒකට ගිය මිනිස්සයා මේකට ගැන කතා කරනකොට කතාව. ඒ මිනිස්සු ටික තමයි දැන් ඔය හිරකවල් වල දාලා තියෙන්නේ. පිස්සෝ කියලා. යම් ප්‍රමාණයකට භාවනා දිනුනෙච්ච හැම එකම ඉන්නේ පිස්සන් කොටුවේ. අනික ටික ලෝකයක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඒගොල්ලෝ කියන බෑ බෑ ওই පිස්සු. මේ පිස්සන්න පේනවා. බාහිර ලෝකෙ දිහා බලනකොට මේගොල්ලෝ රා මේකන් ගෙවල් හදාගෙන රාජ්‍ය පිහිටවාගෙන ඇමතිකම් අරගෙන ඔක්කොම කරනවා. අම්මු පිස්සු ලෝකයක් මේකේ තියෙන්නේ. මේ ඔක්කොම තියදී බුදුහාමර බල්මල් බල්ම කොහොමද හිටියේ? දැන් බුදුරජාණන් ළඟට ගිහිල්ලත් කියනවා අනේ මට බබෙක් හම්බෙන්න බෝධි පූජාවක් තියලා දෙන්න කියලා. හා හොඳයි හොඳයි. වැඩේ හරියටම හරියනවා. මොකේද අපි පාවිච්චි කරන්නේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා කාට හරි ඕනේ නම් දැන් අර මේකේ කියන විදිහට අත්බාපට ලාභ දෙකක් තියෙනවා. සේවනයේ කළ යුතු සහ සේවනයේ නොකළ යුතු. ඉතින් අපිට තියෙන මේ රහත් වෙලාම ලැබෙන අත්පටි ලාභේ නම් අපිට ඔක choice එකක් නැහැ නේ. උතන එකයි තියෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ නේ. ඒකයි මට හිතුනේ මේ පොට්ටපාද සූත්‍රයේ තියෙන ඕලාරික අත්පටලාභේ මනෝමය අත්පටලාභේ අරූපී අත්පටලාභේ ගත්තොත් මේ වගේ පිරිසක් එක ටිකක් දුරට කතාව ගෙනියන්න පුළුවන් ඕනේ නම් දවසේ චිත්තක්ෂණ කීපයක් Taman ගත්ත මූල කර්මස්ථානයම හිත තියාගෙන ඒකට කියනවා විෂයාභිමුඛ භාවපච්චපට්ඨාන එහෙම නැත්නම් අරමුණට මූණට මූණ දාලා තියාගෙන ඉන්නකොට ඒ මනුස්සයා කොච්චර දුරට මේ ඕලාරික අත්පටලාභෙන් පැත්තකට යනවද 100ට 100ක්ම මේකට ගිය වෙලාවේ එතන එතන සමබර භාවයක් තියෙනවා ඉක්ලිබ්‍රියම් එකක් තියෙනවා ඒ රූප ලෝකේ ඉන්න පුළුවන්. ඒක හරියට මේ අජට ආකාශයට ගියාට පස්සේ නැත්නම් ආසයට ගියාට පස්සේ ආතයන්තරව ඒරෝඩයිනමික්ස් ගන්නවා වගේ පොළවේ ගන්නවා වගේ ආසය ගන්න පුළුවන්. කවුරක් හිතන්නේ ගත්තට පස්සේ ලෝකෙ දිහා බලන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් ඉක්මොල එහා පැත්තට ගියාට පස්සේ පේනවා මේ මට්ටම් තුන. මේ මට්ටම් තුනම උප්පත්තියේදී හැම කෙනාටම ලැබෙනවයි කියලා කිව්වොත් මම හිතනවා උගෝදෙන පිළිගන්නේ නැහැ. මේ තුනමත් එක්ක ඉපදිලා තියෙන්නේ. නමුත් අපේ ඕලාරික අත්පටිලාභයට මෙච්චරම දඟලන නිසා අපිට හිතන්නවක්වත් උරගා බලන්නවක්වත් තොලගා බලන්නවක්වත් පරිවේෂණ කරන්නවත් වෙලාවක් හම්බ වෙන්නේ මනෝමය අත්පටිලාභයට. මම මේ පිටස්ත ගැන කතා හිතලා නෙවෙයි කියන්නේ ලෝක ජනතාව ගැන හිතලා. ඒගොල්ලන් කියන්න ගියොත් කියනවා මේවා গুপ্ত දේවල්. ගුඩ දේවල් ඔප්පු කරලා පෙන්නන්න. පෙන්නන්න මැෂින් එකට දාලා පළවෙනි ධ්‍යානෙ කහ පාටද නිල් පාටද කියලා මහත්වේ බලන හැමතැනම සුපර් මාකට් එකක් දිනකම් කුත්තු වගේ එකක් තියෙනවද කියලා බලන්න මේ සෝවාන් වෙච්ච බව දැනගන්න මෙෂින් එකක්. එහෙනම් පළවෙනි ධ්‍යානෙ මම හැම කෙනාම මගෙන් ඉල්ලනවා ඒක. සංජ මං ඉන්නේ පළවෙනි ධ්‍යානෙද දෙකේදී මං කතාම මෙෂින් එකක් මට හම්බුන්නේ නැහැ. ඒ නිසා ඒක විකුණ ගන්න බෑ. ඒක නිසා කාට හරි හිතෙනවා නම් මේ ජීවිතයේ බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා දුර්ලභෝ බුද්ධ උත්පාදෝ ලෝකස්මේ. දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ මේ දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභය කියලා කියන්නේ ඕලාරික අත්ත්ව ප්‍රතිලාභය. දුර්ලභාක්ෂණ සම්පatti. චන සම්පත්තිය භාවිතා කරොත් මේ අත්ත්ව ප්‍රතිලාභය ඇතුලේ තියෙන ඒ මනෝමය අත්ත්ව ප්‍රතිලාභයට යන්න ඔය කියන විදිහට මේ ගෞතම සිරි සම්බුද්ධ සාසනේ බැරිය. ඒකට මෛත්‍රී බුද්ධ සාසනේ එන්න ඕන කියන කතා කියනකොට ඒ මිනිස්සයෝ මේ බුද්ධ ආගම පිළිබඳ මොනවද දැනගෙන කතා කරනවද කියලා. ඒක ඊළා තවත් එහාට ගිහිල්ලා අරූපී අත්පටිලාභේ අපිට හරියටම නම් දන්නම කිට්ටු කරන්න පුළුවන් සම්පූර්ණම රූපාරම්මණය ගෙවම් කරලා ඇත්තෙත් නැති නැත්තෙත් නැත්තට යන්න පුළුවන් නම් මේකෙදි සේවනය කළ යුත්තේ අපිට ඕලාරික අත්පටිලාභයත් එක්ක සලකා බලනකොට මනෝමය අත්පටිලාභේ පුළුවන් තරම් කිට්ටු කරලා තියාගන්න. ඒකට එක සූත්‍රයක් හුඟක් සූත්‍ර තියෙනවා තමන්ගේ ඉරියව්ව අරගන්නයි කියලා කියනවා. මොන જાතියක මොන දහං ගැටයකට මොන සැප ලැබුණත් මොන දුක ලැබුණත් පුළුවන් තරම් තමන්ගේ ඉරියව්ව ගත කරනකොට ඒක ඔය මනෝමය අත්පටිලාභයට යන දෙන කෙටිම මාර්ගය. ඒකයි මේ මනුස්ස ආත්ම අත්පටිලාභය කියන්නේ පිනක්. මනුස්ස ශරීරය කියලා කියන්නේ පෙර පිනක්. ඒක ඉක්මවපු ගමන් දුක. මේ ශරීරය කියලා කියන්නේ මේකට සැප දෙන්න මේ රූපලාවන්‍ය කරන්න ගෑණි මිනිහලා බදාගෙන කරන දෙල්ලම කරන්න නෙමෙයි මේ කතා කරන්නේ. මේ කියන්නේ Tamange ශරීරයේ ඉන්න ඉරියව බලන්න. ඉරියව බලලා කොයි වෙලාවක් හරි ඒ ඉරියවත් අමතක වෙන වෙලාවක්. එතකොට පෙනේ ඒක ඇතුලේ යන්න පුළුවන් කියලා මෙන්න මේ අත්පටිලාභ තුනක් තියෙන වෙලාවේ සේවනයේ කළ යුතු මේකයි සේවනයේ නොකළ යුතු මේක මේකයි කියලා කියනකොට අපිට කොච්චර වගකීමක්ද දෙන්න බලන්න පුදුරජානනාංශ. සාරිපුත්‍ර සාංශ මේ පොතු ඇරලා පෙන්නන්නේ හැම මිනිස්සෙකුටම අවශ්‍ය නම් අපි කියනවා හේතුභව්‍ය සම්පatti පුද්ගලයන්ට විතර මේක කරන්න පුළුවන් කියලා. නමුත් උත්සාහ කරටදී දෝෂයක් නැහැ. මේ ඕලාරේ අත්තපටිලාභයේ ඉඳගෙන පුළුවන් තරම් හැකි හැකි වෙලාවක මේ රූප කර්මස්ථානෙක හිත තියාන පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙනවා මේක නොකරන්න එකම හේතුව අවිද්‍යාව විතරයි. එහෙම නැත්නම් මේ ඕලාරික ඉන්ද්‍රයන්ට තියෙන ඕලාරික මේ සැපේට තියෙන තණ්හාව නිසා අපි අර ඊගාවට යන්න තියෙන වඩා සූක්ෂම දෙයට යන්නේ නැතුව මේකේ අරයාගේ මෙයාගේ කුලල් කා ගන්න බැරි ගති අරුවට වැඩිය මට ඉස්තෙන්න බැරි ගති ගැන කහන්ඩු කර කර ඉන්නවා. ඒව ගැන නෙමෙයි තියෙන ජනමාදී 100%ක්ම තියෙන්නේ. ඒත් එක බලනකොට මේ මනෝමය අත්පත්ලා අපිට කී කරලා තියෙනවා. එතෙන් ගියාට පස්සේ නිතරමයි කවුරුවක්වත් නැහැ පේන්නේ කාලෙක. අරූපියත් ප්‍රතිලාභෙට කියන්නේ. ඒ එකක්වත් නෙවෙයි නිවන කියන්නේ. මේ ඕලාරිකත්ව ප්‍රතිලාභයවත් මනෝමයත්ව ප්‍රතිලාභයවත් රූපී අරූපීත්ව බඩලබෙන් නෙවෙයි නිවන කියන්නේ මේ එක එකක් ගෙවම් කරනකොට ගෙවෙන හැටි ලුණු ගෙඩියක පොත්ත ගලවනකොට පිට පිට පොත්ත ගොරෝසු ගොරෝසු ඒවා ගලවන්න ගලවන්න මැද සියුම් සියුම් දේවල් වලට යනවා අන්තිමට මොකුත් ඉතුරු වෙන්නේ මේක ගලවලා පුරුදු එක්කනට තේරෙනවා එක සැරේම අයින් කරන්න පුළුවන් ක්‍රමයක් ඇති උග්ගටිතඤ්ඤ විපංචිතඤ්ඤ කියන උතුමන් වහන්සේලාට කෙලින්ම මේ තුනම ගන්න දෙයක් නැහැ. කෙල්ගත් හරහ කැපුවට පස්සේ ඔක හරයක් නැහැ කියලා. හැමදැනම කප කපා ඉන්න ඕනේ. ඒක දෙනේ කපලා පුළුවන්. අපිට තියෙන්නේ පතුරු ගහ ගහ බලන්න වෙනවා. මේ පතුරු ගැහිමේදී මේ සංදිස්ථාන තුනම දන්න කෙනාට පේනවා මේ ඔක්කොම දැනගත්තත් අපේ හිත ඒ කියන්නේ මේ අප කැමැති හිත සේවිතබ්බ අසේවිතබ්බ හිතන හිත කොච්චරක්නම් ඕලාරි කත්තපටලාභේ ගත කරන්න කැමැත්තක් තියනවද? ඒ වුණත් වරක හෝ මේ මනෝමය සහ ආරූපී අත්පටලාභයට ගියේ එක්කනට තේරෙනවා මම මෙතන හිටියට දරුවන් හඳා කරනින්ම බඳා. මගේම නාපෙනම් මට ඕන විවේකයට යන්න. මට ඕන කරලා තියෙන්නේ දෙකලාවට යන්නයි. මට ඕන වෙලා තියෙන්නේ පිරිච්ච ගතියට යන්නයි කියලා මේ දේවල් කරන්නේ ඒ තමන් එක්ක හිටපු අනික් ජනතාව කෙරෙහි තියෙන කරුණාවේ මෛත්‍රිය මිස මේකට බැඳිලා නෙවෙයි. මේක නිකන් නිලුම්පත කොට තිබ්බ වතුර කඳුල වගේ නිලුම්පතේ තැරවිලා නැහැ. නිලුම්පත උඩ තියෙනවා. ඒ කෙනාගේ ජීවිතය කියලා බැලුවොත් එහෙම ඒ කියන්නේ තමන්ට මේ තාත් මට්ටම් තුනම තියෙනවා මට්ටම් තුනම තියේදිත් ඕලාරිකත්ව ප්‍රතිලාභේ ඉන්න වෙලාවදී ඒක ගත කරන්නේ ඒ ඕලාරිකත්ව ප්‍රතිලාභේ ඉන්න එක්කනට මේ මනෝමය අත්පටිලාභේ ගැන පොඩ්ඩක් ඉඟියක් දෙන්නයි අරූපී අත්පත්ලා පිළිබඳ ඉඟියක් දෙන්නයි. ඒක නිසා කියනවා සරුවච්චන් වහන්සේ උදේට පාත්‍රේ හොදාගෙන කැලෙන් එළියට ඇවිල්ලා ගමඩ පින්න පාතේ වයින්නවා. බින්න පාතේ වඩින්න මිනිස්සයන්ට කියන්නේ උඹලා වගේම මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට ඔය දෙයයන් බ්‍රහ්මයට යන්න පැත්තනකට යන්න පුළුවන්. හැබැයි මිනිස්සෙක් වෙන්නත් පුළුවන්. උඹලා ගෙදෙට්ටත් වෙනවා. හිඟාන කන්න උඹලා දෙන දේ කාලා තමයි ජීවත් වෙන්නේ කියලා. ඒ මිනිස්සයා කෙරේ අනුකම්පාවෙන් සුඛී හෝතු කියලා බට්ටියක් හොයාගෙන යන ගමට යනවා. මේ බඩ පාත්‍රේ පිරුණාට පස්සේ කටා ආපහු කැලේ. ඇයි කැලේට යන්නේ කියනවා ප්‍රඥාවෙන් ගත කරන්න. මහා කරුණාවෙන් ඉන්න ඕනට දවසේ පැය ගාණක් එළියට යන්නව කියලා කියන බුදුරජාණන්. එළියට වෙලා ඉන්න එපා. මොකද මිනිස්සුන්ට නැත්නම් මේ අමුදරුවන් රකින්න මිනිස්සෙකුට හුස්මක් ගන්න ඉඩක් නැහැනේ. ඒකට මේ වගේ සුබ ලක්ෂණයක්වත් පෙනුනේ නැත්නම් හරියන්නේ නැහැ. ඒ නිසා උදේට ඵලයන් ගිහලා මිනිස්සුත් එක්ක හිටපන්. හැන්දෑවට ගහක් මුලට ගිහිල්ලා බණ භාවනා කරන්න. එතකොට කෙනෙකුට හිතෙනවනේ මේ මිනිස්සු ඉන්නවා මේ අපි වගේ මේ උදේ ඉඳලා හැන්ද වෙනකම්ම පහඳින් නැතුව තමන්ගේ විවේකය හොයාගෙන ඉන්නවයි කියලා. ඉතින් එහෙව් සාසනයක් නැත්තම් දවසක් ලොකු සාංශ කියනවා අපි වගේ මිනිස්සුන්ට යන කලදසාව මොකද්ද කියලා. දැන් මං වගේ ඒකට මොන මගුලකටවත් ෆිට වෙන්නේ නැහැ නේ. අල්ලි අවුලක්ට මම පැවිදුනේ නෝනා නම් මොනව කරයිද විශ්වාස නැහැ. දැන් සාසනයක් කියව නොතිබුණා නම් මොනෝ කරන්නේ? සාසනය තියෙන නිසා ඔයගොල්ලෝ මං උඩින් තියාගෙන ඉතින් වැඳගෙන තියාගෙන ඉන්නවා. ඒ සාසනය නැතිවම අපිට හදන්න පුළුවන් එකක්ද මේක? ඒ ලැබිච්ච සාසනෙත් මේ තාම මේ තිරසනුන් වගේ එහෙම නැත්නම් මේ කාමභෝගීන් වගේ ඕලාරිකත්ව ප්‍රතිලාභීම ගත කරනකොට බුදුරජාණන්සේ මතක් කරන්නේ මගෝ කියන වචනේ මුර්ග වචනයක්. ඒ නිසා Tamanටම Taman සංවේගය පහල කරගන්න ඕනේ. අපිට ශාසනයක් ලැබිලා තියෙනවා. මේ ඕලාරිකත්ව ප්‍රතිලාභේ ඉඳලා මනෝමයත්ව ප්‍රතිලාභයට යනවා කියන කෝය මේ තල්ලි දීලා ටිකට් එකක් ගන්න ප්ලේන් එකට යනවා වගේ එකක් නෙවෙයි. එතනද කළ යුතු කාරණාවක් තියෙනම කලයක්ක් ඒක. කෙරුවොත් අදාළ ප්‍රතිඵල තියෙනවා. ඒකත් සම්මන්දිස්ථාන සම්දිස්ථාන ඊට පස්සේ යන්න පුළුවන් අරූපී. ඊට පස්සේ තමයි හිතා ගන්න පුළුවන් වෙන්නේ ඒ අවේදිත කියන පැත්තට යන්න. ඒක නිසා මේක මම නැවතත් මතක් කරනවා අටුවාවේ සඳහන් කරලා තියෙන විදිහට මේ දුක් නැති නැත්නම් අභ්‍යාපජ්ජ සබ්භ්‍යාපජ්ජ කියන දෙක නිවන් ලැබුවයි සහ නිවන් ලැබුවයි කිව්වොත් අපිට කිසිම choice එකක් නැහැ එකමයි හම්බ වෙන්නේ නමුත් මේ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට කොලාරිකත්ත භාව මනෝමයත්ත භාව අරූපියත්ත භාව මේ තුනම උප්පත්තියම අපිට හම්බ වෙච්ච බර්ත් රයිට් එකක් එහෙම නැත්නම් අපිට හම්බ වෙච්ච භව සම්පත්තියක් එහෙම නැත්නම් උපනිශ්‍රේ සම්පත්තියක් ඒ දේ පරීක්ෂා කරන්නේ නැතුව නැත්නම් ඒ දේ අස බලන්නේ නැතුව ගියොත් අපි අබුද්ධෝත්පාදක කාලේ වගේ නැත්නම් මීට ඉස්සලා ආත්ම භාවල වගේ ඒ ඕලාරිකත්ත පැටිලාමේ ඉපදිලා ඕලාරිකත්ත පැටිලාමෙන් මැරලා යනවා. ඉතින් එහෙම ඔක්කොමලා එහෙම කෙරුවයි කියලා Taman හිත වට ගන්න නැතුව පුළුවන් නම් ඒක අර තියෙන පිටපොත්ත ගලවලා දාලා ඇතුලේ පොත්තට ගියා නම් පේනවා ඒකත් ගලවන්න පුළුවන්. අන්නේ ක්‍රමයට ගිය කෙනාට නම් තියෙනවා මේ කෙලස් කියන එක ඔක්කොම එක රැයට එක පැයකට එක පාරින් ගලවනවා නෙවෙයි. පුළු පුළුවන් වෙලාවෙ ගලව ගලව බැලුවොත් ඒව ආයේ හැත් බැඳුනට ගලවපු එකට කෙලස් හැත් බැඳුනට ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා ඊට පස්සේ ඒක නැති කරන්න ආයෙත් පුළුවන් කියලා. කෙලස් වල එච්චරම අල්ලබදාගෙන ඉන්න ගතියක් නැහැ. තිබුණා නම් පළවෙනි සැරේ තියෙන අමාරුව පළවෙනි සැරේ ගලවන්න අමාරු වෙනවා. පොඩ පොඩ ගලව ගලව ආයේ යන්නේ මෙහෙම තමයි. Taman ගලවලා දාපු එක ආයෙ ඇලවෙනවා. ආයෙ ගලවනවා. ආය ඇලවෙනවා. ඔහොම කරගෙන කරගෙන යනකොට තමයි මේ කෙලෙස් වල තියෙන දුර්ලභම තේරුම් ගන්න කෙනෙකුට මේ සාසනයක තියෙන නැත්නම් විපස්සනාවක තියෙන නැත්නම් සත්‍යයක තියෙන මේ කිඳා බහින ගතිය බලන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා යම් වෙලාවක Tamanට තේරෙනවා නම් මේ ඕලාරික අත්පටිලාභයට යෑම නිසා විශාල කෙලෙස් ප්‍රමාණයක් හටගන්න ඉඩ තියෙනවා. ඊට සාපේක්ෂව මනෝමය අත්පටිලාභයේදී එම කෙලෙස් ලං වෙන ප්‍රමාණයක් නෑ. ඒක හරියට බුලට් ප්‍රූෆ් කැබින් එකක් ඇතුළට ගියා වගේ. ඒක නිසා ඒ දෙක තියාගෙන අපි කොච්චරක් මේ ඕලාරිකත්ව ප්‍රතිලාභේ ඉඳලා යුතුයකන්ට කිෂ්ට කරන්න උල් පුළුවන් වෙච්ච වෙලාවේ මනෝමයත්ව ප්‍රතිලාභේ අරූපීයත්ව ප්‍රතිලාභේට ගියොත් එයාට ඒ ඒ මාර්ගයේ දිගේම මේ අඩු කරගත්ත කෙලෙස් හරහා ඒ අවධාන බිම්ම එහෙම නැත්නම් මේ ජයග්‍රහී බිම්ම පයින් හැටි විතරයි ਸਰවචනාංශ උඩින් තිබ්බේ. ඔය කියන ආත්ම ප්‍රතිලාභ තුනම ਸਰවචනාංශ ලෝකේ පහළ වෙන්න ඉස්සලා අඳුරගෙන තිබ්බා. රූපී ලෝක, අරූපී ලෝක, කාම ලෝක. ඒකෙදී බුදුරජාණන්සේගේ තියෙන සුවිශේෂ කෘත්‍යය තමයි මේ අරූපී අත්පටිලාභයේ තියෙන යම් ගොරෝසු ගති දැකලා, ඒකට බැඳෙන ගති දැකලා ඒකත් ඉක්මවලා එහා පැත්තට යන්න. නමුත් මේකෙන් අදහස් කරන්නේ හැම කෙනාම ධ්‍යාන ලැබලා තියෙන්න ඕනේ. රූපී ධ්‍යාන හැම කෙනාම අරූපී ධ්‍යාන ලැබලා තියෙනවා. ගන්නවයි කියලා. මහසීසඩ ස්වාමීන් වහන්සේ මහසි සයිඩ් ස්වාමීන්සේ ඇත්තනම අපිට පාරේ අරගෙන දුන්නා. ඊට පස්සේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ බුරුමේ මේ මනෝමය අත්පටිලාභය කියන එක විපස්සනා ධාන කියන වචනය යටතේදී වෙනමම පරිච්ඡේදයක් කියලා තියෙනවා ඉන්දිස්වරි ලයිෆ් කියන පොතේ. ඕනම සමත ධානයක් ලැබුව කෙනෙකුට ඒකත් එක්ක ගලපලා බලන්න පුළුවන් අපි ධර්ම යෙදුම් සහ අටුවා යෙදුම් අනුව මේ එක එකක් විපස්සනා ඥාන වැඩෙනකොට අර සමත ධ්‍යාන වලට සමානව මේ මනෝමය අත්පටිලාභවල ප්‍රායෝගිකව සිදුවෙන අත්දැකීම විපස්සනා යෝගාවචරයට ගන්න පුළුවන්. එතෙක් එතෙක් එනකන් හිතුවේ ඒක අනිවාර්යම සමත ධ්‍යානයක් තියෙන කෙනෙකුට විතරයි. ඒ නිසා අනිවාර්යයි සමත ධ්‍යානය නිවන් ලබන්න කියලා. ඒ සංස්ක ධ්‍යානයක් අවශ්‍යයි නැත්නම් සමතේ අවශ්‍යයි. නමුත් ඒක විපස්සනාදී ලැබෙනවා. උන්ට විස්තර කරලා බැලුවොත් අරූපී ධානවල තියෙන ಗುಣ ටිකත් මේ විපස්සනා කරනකොට ලැබෙනවා. ඒ ලබන්න පුළුවන් කියන පැත්තෙන් බැලුවොත් ආකාසානං ඡායතනෙ කියලා අරමුණු නැති වෙලාවයි කියන්නේ. තමන් බලපු මූල කර්මස්ථානේ නැති වෙච්ච වෙලාව. දැන් අර හිත තියෙන්නේ සතිය තියෙන්නේ අරමුණක් නැතුව. කටිනුග්ඝාටම අවකාශය කියලා ඔක සමතිය කියන්නේ කටින කසිනුග්ඝාටම අවකාශය කියන්නේ කසිනේ තිබුණ තැන අස්කිරුවොත් එතන හිස්තැනට හිත දැම්මොත් කොහොමද වෙන්නේ? එතන ධ්‍යානෙ ගන්නවා. ඒකට කියනවා ආකාසං අනන්තං ආකාසං අනන්තං කිය. ඒ වුණාට නැවතත් රූපෙට කැමැති ගතියක් නැත්තම් හිස්තැනට කැමැති ගතියක් දෙක අතර රණ්ඩුවක් එනවනේ. හිස්තැනද රූපේ ඕක තමයි විඥානං ඡායතනෙ කියන්නේ විඥානං ඡායතනෙ කරන්නේ මේ රූපය සහ අරූපය දෙක දෙකට බෙදාගෙන එක්ක රූපය හොඳයි අරූපය හොඳ නැහැ කියන නැත්නම් අරූපය හොඳයි රූපය හොඳ නැහැ කියන. ඒ නිසා ආකාසානං ඡායතනෙට ගිය කෙනා හැර වෙන කෙනෙකුට දැනගන්න බෑ විඥානය මෙතනදී කරන මේ ප්‍රයෝගේ. ඊට පස්සේ විඥානය අතහැරියොත් රූපේ තිබුණත් එකයි නැතත් එකයි නැත්නම් හිතන තිබුණත් එකයි රූපේ තිබුණත් එකයි කියලා ඒ කෙනාට කෙලෙස් නැති ගතියක් නෙවෙයි තියෙන කිසිම කෙලෙසකින් කෙලෙසෙන්නේ නැති ගතියක් වෙනවා. ගණන් ගන්නෑ. අර පොඩ්ඩක් ඉඳලා ඉල්ලානපනේ පෙනුනත් හිස්තනාවත් මම මේ නිින්දක වගේ මොනක නොදෙන්න අවස්ථාවේ ඉන්නේ අරමුණ ඇති අවශ්‍යකව දෙකටම පුළුවන් තරම් බලනවා. සමසිත සමමෙත දාලා සැපේදී දුකේදී මධ්‍යස්ත වෙන්න. යසසෙසිත ආයසෙදිත් ලාභෙදිත් පාඩුවේදිත් මේ අෂ්ටලෝක ධර්මයේ વિશે තියෙන එක කරන්න ගියාම ඒ කෙනා දේවල් තිබුණට ඇඟේ හැප්පෙන්නේ නැති. එහෙම නැත්නම් තරව ගන්න නැති. ලෝකෙකට යනවා. ඊට පස්සේ තමයි මේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති මේ తত্ত্বය යෝගාවචරයකට අත්දැක ගන්න පුළුවන්. හැබැයි ඒක හුඟව දෙනෙක් එච්චර විසද භාවයක් දකින්නේ නැහැ. ඒව වෙන් කළ දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සුතමේ ඥානෙ නැත්තම්. ඒ වගේම තැරයක් කරලා කමඨාන් සුද්ධ කරගත්තේ නැත්තම් මේ ඔක්කොම පටලවිලා තියෙනකොට පිසිගේ පලාමල්ල වගේ වෙන් කළ අඳුරන්න බෑ. ඔත් ඒක අඳුන ගන්නකොට තේරෙනවා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ චිත්ත නියාමයකට කියලා. ඔක්කොම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට අනුව. එහෙම නැත්නම් ස්වභාවික න්‍යායකට අනුව අපේ අර නොදැනුවත්කම නිසා මේවා පැටලිලා ඇනිලා තියෙනවා. ඒක හරියට මේ ඕලාරිකත්ත ප්‍රතිලාභ, මනෝමත්ත ප්‍රතිලාභ, අරූපියත්ත ප්‍රතිලාභ තේරුම් බේරුම් කරගන්න බැරුව වගේ. මෙතන ඒ නිසා මේ පරිච්ඡේද කිරීමේ තමයි ලස්සන තියෙන්නේ. මේක මේකෙන් වෙන් කරලා මේක මේකෙන් වෙන් කරලා දැනගන්න නම් වෙන කිසිම උපකරණයක් නැහැ. කරපු එකම ලක්ෂ වාරයක් කරන්න. එකම නැවත නැවත කරන්න. කරන්න කරන්න කරන්න මෙව අතර බොහෝම ලස්සන වෙන් කරලා දැනගන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒ නිසා අපි ඉස්සල්ලා මේ වගේ බණක් අහනකොට වෙන්නේ ඒක පිටන්ද ඇසුරක් විතරයි. ඒකට කියනවා ආශේවන ප්‍රත්‍යය කිය. මෙහෙම එකක් තියෙන්න පුළුවන්. එක්ක මේ ස්වාමීන් පිස්සුත් දන්නෙත් නැහැ. කොහොමරි ගමන් නැහැ කියලා ඕක ඔලුවට දාගන්න. ඊට පස්සේ කරබැලීමේ ආසාව වෙන. කරබැලීමේ ආසාව වෙන්නේ නැහැ සතු මරණ මිනිහට. කරබැලීමේ ආසාව වෙන්නේ හොරකම් කරන මනුස්සයා. කාමීත්‍යචාරය කරන මනුස්සයා. බොරු කියලා හිස් වචන. ඒ වෙන් වෙච්ච එක නම් හිතෙනවා කර බැලීමේ ආසාව. එතකොට එයා භාවත කරනවා. ආශීවති භාවේති භාවිත කෙරුවට පස්සේ ආයෙත් වැඩි මට්ටමකින් පේනවා නෑ මෙහෙම තුනකට කඩන්න පුළුවන්. ඒව ඇතර තියෙන අන්තර්භේද නෑ. ඊට පස්සේ බහුලී කරෝති. ලක්ෂ වාරයක් කරනවා. කරන්න කරන්න කරන්න මේ අතර මේ කැන්දී ගලපීරෝ වගේ විස්තර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කෙනාට පුළුවන් තව කෙනෙකුට කියලා දෙන්න. ඔය පටන් ගන්නකොට විසද බවක් එන්න. නමුත් ඔක් කරන්න ලක්ෂ වාරයක් කරන්න. කරන්න කරන්න ගියාම හරියට මේ පරණ පුස්කොළ පොතක් අරගෙන කළුපිරිමැද්දා වගේ පොල් තෙලුවේ අඟුරු අරගෙන අත ගාපුවාම ඒක පිරිසුදු වෙන්න වගේ තමන්ගෙම මේ අත්තරදි විවි යන එකම පිරිසුදුලා එන්නේ. අන්න එතකොට තේරෙනවා මේකේ මට තියෙනවා ස්වච්ඡන්දයක්. මේ ඕලාරික අත්පටිලාභයෙන් පැය 24 ගත කරනවාද? නැත්නම් දවසකට සුළු වේලාවක්වත් මේ මනෝමය අත්පටිලාභේ අරුභී අත්පටිලාභයට යනවාද කියලා. හුඟ දිනේ කන දවසර කොච්චර වෙලා ස්වාමීන් වහන්සේ භාවනා කරන්න ඕනද ඉතින් මං කරන පැය 24කුත් පොඩ්ඩක් කරන්න. මොකද ඒ තරම්ම මේ ඕලාරික අත්තපටලාවේ කක්කත ගන්න තියෙන ආසාව. මං කිව්ව පැයක් කරන්න කියලා පැය 23ක් කක්කත ගන්න ලයිසන් දුන්නා වගේ. උණු ධම්මජීව හමුතු අපිට කිව්වා කක්කත ගන්න කියලා පැය 23ක් පැයයි භාවනා කරන්න ඕනේ කියලා. ඉතින් මේ සාරිපුත්‍ර සංඝනේ අසේවිතබ්බ කොටසට දාන්න. ඕලාරික අත්තපටලාවේ තියෙනවා. නමුත් අසේවිතබ්බයි. සේවිතබ්බේ මෙච්චරයි. ඊට පස්සේ ඒකට ගැළපෙන පරිසරයකට ගැළපෙන කල්යාණ මිත්‍රයකට ගැළපෙන සද්ධර්මයකට ගැළපෙන උපක්‍රම දාගත්තට පස්සේ ඒක නිකන් මේ ගෙම්බට ඇල්ල උඩත් එකයි දියත් එකයි වගේ උඹේ ජීවි ජීවිතයක් ගත කරතයි. ඒක තමයි manussත් භාවයේ මේ මේ පුලුල් නැත්තම් විවෘත මනස කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ඕලාරිකත්ත ප්‍රතිලාභයෙන් කුලල් කාගෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරගෙන ඉන ජීවිතය ඒක මේ බොහෝම මේ ලෝකෙම තියෙන පයක් වගේ මේ විග්‍රහය නොබලනවා. හැබැයි මේ වගේ දේවල් කිව්වොත් එහෙම රේඩියෝ එක බණක එහෙම රේඩියෝකටත් ගල් ගන්නවා. මම ඒකයි මේ දොරවල් ඔක්කොම වහලාද කියලා ෂුවර් කරලා තමයි වාඩි වෙන්නේ. මොකද නැත්තම් විශ්වාස කරන්න බෑ. මොකද මේ අද තියෙන බුද්ධ ආගමයි අනික් ආගමකට නම් අහන්නම දෙයක් නැහැ. ඒකත් එක මේ වගේ දේවල් ප්‍රකාශ කරනකොට අපි කොච්චර පරිස්සම් කියලා කතා කරනවද ඒක කියන්නේ ඌරන් ඉදිරි පිට මුතු දාන්න එපයි කියනවා. මුතු දාන්න ඕනේ මුතු දන්න කෙනෙකුට. ඒක නිසා අපි වැඩමුළුවේ අද දවස් 6ක් 7ක් ගත කරලා ඒකට අවශ්‍ය සාධක පරිසරය හැදුනට පස්සේ කිව්වොත් ඒ ධර්ම පිළිබඳ ගෞරවයක් ඇති වෙනවා. එහෙම නැත්නම් හිතන්නේ මේක ගුඪ ධර්මයක්. මේ කොහින්දෝ ගෙනලා එකක් පටවන්න හදනවා. අපිට අදාළ නැහැ කිය. එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න ඕනේ නැහැ. කරගෙන යන එක කරන්න තියෙනවා අතරින් පතරින්. මට පුංචි ප්‍රවිෂ්ඨ නාලිකා මාර්ග හැදෙනවා. තම තමන්ගේ නැනපමණින් මේක තේරුම් ගන්න ඉදිරියට යන්න ගියොත් අර ඉස්සලා කියපු කායද්්වාර කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලට වැඩිය මේ අත්පටිලාභය ගැන කියන එකේ අටුවාව බොහොම සරලව විස්තර කරන්න ගියාට ඉතාමත්ම ගැඹුරක් තියෙනවා හැම කෙනෙකුටම මේ ලෝකේ ඉඳගෙන බ්‍රහ්ම සැප විඳින්න පුළුවන් මේ ලෝකේ ඉඳගෙන දිව්‍ය මේ සැප විඳින්න පුළුවන් මේ ලෝකෙම ඉඳගෙන ඒ නිර්ආමිත සුඛේ විඳින්න පුළුවන් ඒ තුන තියේදී මේ ආමිෂ සුඛේ ගත කරන ජීවිතය දිහා බලනකොට ඒ කවුද මිනිස්සෙක් කොයි මිනිස්යාද මනුස්සකම තීරුම් ගන්න තියෙන කියලා හිතනවා. ඒකල තුල මේ ඕලාරික දේවල් පිළිබඳව රණ්ඩු සරුවල් කරන හැටි ප්‍රශ්න අරගෙන ඔළුව අංජබජල් කරගන්න හැටි බලනකොට පේනවා මේ විකල්පයකට යන්නකෝ මනෝමය අත්වටලා බැලුවොත් ඔය එකක්වත් නැහැ. ඉන් එහාට යන්න පුළුවන්. නමුත් යන්න බැරි නැවතත් මම දේශනේ સમાપ્ત කරමින් කියනවා අවිද්‍යාව නිසා. තෘෂ්ණාව නිසා ඒ නිසා ඒක ඒක තමංගේ මේ ළඟාවිය යුතු දේන අවිද්‍යාව අයින් කරලා විද්‍යාවයි කියලා අපි ළඟ මේ තියෙන උපකරණ ටික සහ යුද උපකරණ හොන්දටම ප්‍රමාණවත් එනිසා සේවිතබ්බා සේවිතබ්බ වශයෙන් අසුරු කළ යුත්ත සහ අසුරු කළ නොකළ යුත්ත වෙන් කරගෙන යම් ආකාරයකට සේවිතබ්බ වැඩි කරන ජීවිතයට යනවනම් ඒකට අපි සම්මා ආජීවය කියලා කියනවා. නැත්තම් අත්ත සම්මා පණිදි කියලා කියනවා. ඊට තමන්ට අත්ත සම්මා පණිදි නැත්තම් අනිවාර්යම මායාවට ලාමක කුසලයට ඇදලා දානවා. ගුරුසු කුසලයට ඇදලා දාලා අපිත් ලොක්කෝ කියලා පෙන්ලා දෙන්න හදනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කවදාවත් ආදි කුසලයේ තිබිදී ලාම කුසලයට යන දෙන්නේ නැති නිසායි මේ අත්පටිලාව තුනකට කඩලා පෙන්නලා මේක සේවනය කළ යුතු අත්පටිලාවේ මේක සේවනය නොකළ යුතු අත්පටිලාවේ කියලා කියනවා. ඒක තමන් තේරුම් ගන්නවා මිසක් තව කෙනෙක් එක සංසන්දනය කරලා ගන්න බෑ. ඒක සංසන්දනය කරන විශාල මූලධර්ම දැනුමක් ඕනේ. ඒ නිසා සීල දිනාටම තමන් කරගෙන යන මේ වැඩේ තව හොඳ එල්ලයක් ඇතුව තව අත්ත සම්මා පණිදි වශයෙන් පැහැදිලි પરමාර්ථයක් ඇතුව ඉදිරියට යන්න මේ ධර්ම ප්‍රදේශයත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා